වුණා. සැදෑවක්ම දෙමක් පින්නතුනේ පින්න තියන්නේ ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදාකම පිහිටයි සංගරක වර්ණයි දැන් අපි සියලු දෙනාම සසර දුක් නැති කොට නිවන් සම්පත ලබා ගැනීම සඳහා ඉදිරියට ගමන් කරන යෝගාවචර පිරිසක් එහෙමනම් මේ උත්තමාර්ථය අපට හඳුන්වා දුන්නා වූ තුනුරුවන්ට নমස්කාර කරගෙන ඉදිරියට ගමන් කරමු. නමෝ තස්ස භගවතු ලෝකය කියන්නේ ක්‍රියාත්මක භාවය ජීවිත පැවැත්ම. එතකොට මේ ලෝකය වරදවා දකිනවා කියන්නේ එතන වරදවා දකින්න බෑ වරදවා පිළිගැනීමක් එතන තියෙන්නේ මුලාවක්. විඥාන නාම රූප නිත්‍යයි කියලා යම් අවස්ථාවක මුලාවක් වෙනවා නම් මුලාවක් ඇති කරගන්නවා. ආමේව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ විඥාන නාම රූපයගේ පැවැත්ම කවදාවත් නැති වෙන්නේ නැහැ. අනිත්‍යතාවය නිසා ධාතු අට ගන්නවා. ධාතු සමෝහයක සංකරණය තමයි ලෝකය කියලා කියන්නේ. ඒ අනිත්‍ය කියන එක නැති වෙන දෙයක් නෙමෙයි ඒක නිත්‍යයි කලිතේ කියන්නේ. වෙනස් වෙන සුළු බව වෙනස් වෙන සුළු බව නිත්‍යයි. තේරුණා නේද? ඒකේ පොඩුවර පාරුණා නැතත් වෙනස් වෙන සුළු බව කියන එක ස්වභාව ධර්මය. මෙන්න මේ ස්වභාව ධර්මයේ තමයි ස්වභාවයෙන්ම ඇති දෙය කියන එක. වෙනස් වෙන වෙනස් වෙන සුළු බව වේවත් එකයි නැත්තේ. මේ වෙනස් වෙන සුළු බව නිසා ශක්තියෙන් නැති වෙනවා. වේගය නිසා තාපදේවත් ශක්තියෙන් නැති වෙනවා. මේ ශක්ති සමෝමයේ සංකල්පයන් ලෝකේ කියන්නේ. ශක්ති හතරක එකතුව තමයි රූප. රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව පහළ වෙනවා. නාම සමෝමයන් සමග. මෙන්න මේකයි ලෝකයේ හට ගැනීම. එතකොට මෙන්න මේ විඥාන නාම රූප හෙවත් මේ ලෝකය නිට්ටයයි කියලා දකිනවා නම් පිළිගැනීමක් මුලාවක් ඇති වෙනවා නම් ආන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වරද්දවා දැකීම. ඒ අවිද්‍යාව නිසා ඇති වෙනවා ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කියලා කියන්නේ ලෝකේ නිත්‍යයි සැපයි කියන පිළිගැනීම. ආත්ම කියන වචනේ තේරුම නිත්‍යයි සැපයි කියන එකයි. ආත්ම කියලා කියන්නේ. නිට්ටිය කියන්නේ පිළිගැනීම. එතකොට වරදවා දැකීම නිසා මොනවාද වරදවා දැක්කේ? විඥාන නාම රූපේ ලෝකය. වරදවා දැකීම නිසා නිත්‍යයි කියලා පිළිගැනීමක් ඇති වුණා. විඥාන නාම රූපයගේ යථාර්ථය අනිත්‍යයි. අනිත්‍යේවත් වේගය තුළින් තමයි මේවා අටගෙන තියෙන්නේ. මෙන්න මේ පිළිබඳව නොදැනීම නිසා විඤ්ඤාණ නාම රූපය නිට්ටයයි කියලා මුලාවක් ඇති වෙනවා. සැපයි කියලා හොඳයි කියලා මුලා වුණා. මේ මේක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ මුලාව තුළින් ආත්ම දිට්ඨිය ඇති වෙනවා. ආත්ම දිට්ඨිය කියන්නේ නිට්ටයයි සැපයි හොඳයි කියන පිළිගැනීම. එතකොට මොකද වෙන්නේ? නිට්ටය නම් ගත හැකි මගේ කියලා ගත හැකි මම කියලා ගත හැකි අන්න එතෙන්දි තමයි මමත්වය හටගන්නේ ආත්ම නිත්‍ය නිසා මේක නිත්‍ය නම් ගත හැකි හොඳ නම් ගත යුතුයි අන්න එතනින් මම මගේ කියන හැඟීම ඇති වෙනවා තේරුණා නේද එතකොට මමත්වය කියලා කියන්නේ ආත්ම නිත්‍යයක නෙමෙයි ආත්ම දිට්ඨිය නිසා මමත්වයට ගන්නවා. මේක නිත්‍යයි සපයි කියන දකින්නකොටම නිත්‍ය නම් දත හැකි නේද? හොඳ නම් දත යුතුයි. ආත්මය තමයි මමත්වය කියලා කියන්නේ. එතකොට මේ ආත්ම දිට්ඨියේ දැඩි බව, ගොරෝසු බව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ආත්ම දිට්ඨිය දැඩි වෙනකොට මොකද වෙන්නේ? මමත්වයක් දැඩි වෙනවා. ගොරෝසු වෙනවා. ඒතර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකන්ද? ආත්ම දිට්ඨියේ දැඩි බව. එතෙන්දි මමත්වයට මොකද වෙන්නේ? මමත්වයේ දැඩි වෙනවා. මමත්වයක් දැඩි වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ නෙමෙයි. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මමයි මාගේ හැඟීම නෙමෙයි. සක්කාය දිට්ඨියවත් මේ ආත්ම දිට්ඨිය නිසා තමයි මගේ මම කියලා ගන්න හිතුනේ. ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. අද හොඳ දෙනෙක් උතන තේරුම් ගන්න නැතුව සක්කාය දිට්ඨිය කියන්නේ මමයි මගේ කියන හැඟීමද? සෝතාපන්නයි ලෝකේ නැති වෙනවා. ඉතින් ඒක නැති වෙනකන් ඉන්න සෝතාපන්නයි. ඒක නැති වෙන්න මහත් වෙන්න ඕනේ. දැන් එතකොට මේ දර්ශනය කියත්තන්ට රහත් රහත් වෙලා ඊට පස්සේ තමයි සෝතාපන්න වෙන්න පුළුවන්. තේරුණා නේද? දැන් මේ දර්ශනයේට මේ වැරදවත් තේරුම් ගත්ත දර්ශනය නිසා කෙනෙකුට සෝතාපන්න වෙන්න නම් මහත් වෙන්න ඕනේ ඉස්සරහා. ඊට පස්සේ තමයි සෝතාපන්න වෙන්න පුළුවන්. හ්ම්. උපාදී පාස්වනා යෝජනා තමයි දෙකේ පන්තිය පළවෙනි පන්තිය පාස් කරන්න ඕනේ. උපාදී පාස්වනා යෝජනා යන්න ඕනේ. ඒකට උඹලට පළවෙනි පන්තියේ සහතිකය දෙන්න ඕන නම් උපාධි සහතිකය අරන් අරගෙන. ඒක මම පුදුම කතාවක් නෙමෙයි කියන්නේ. ඕන්න බලන්න වරදවා ගන්නා ලද ධර්ම විවරණ නිසා මහජනතාවට එලා තියෙන දේ. පැහැදිලිනේ. සක්කාය විදිය කියන්නේ මම මේ වාගේ කියන හැඟීමලු සෝතාපන්න වෙනකොට ඒක නැතුව යනවලු. එහෙම නේ කතා කරන්නේ නැහැ. එතකොට මමයේ මාගේ කියන හැඟීම තමයි මමත්වය කියන්නේ. එතකොට මමත්වය ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය කියන්නේ ලෝකයේ නිත්‍යයි සැපයි කියන පිළිගැනීම. එතකොට ලෝකයේ නිත්‍ය නම් මගේ කියලා ගත හැකි. සැප නම් මගේ කියලා ගත යුතුයි. පැහැදිලිනේ? එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනකොට මොකද වෙන්නේ? මමත්වය සියුම් වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ ආත්ම දිට්ඨිය සියුම් වෙනවා කියන එකනේ. ආත්ම දිට්ඨිය සියුම් වෙන්න සියුම් වෙන්න මමත්වය සියුම් වෙනවා. ඒකට සම්මා දිට්ඨිය ඇති කරගෙන විනිවිද දකින්න ඉදිරියට ගමන් කරනවා යෝගාවචරය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද දකින්න ඉදිරියට ගමන් කරනවා. ගමන් කරන්න කරන්න මොකද වෙන්නේ? ආත්ම දිට්ඨිය තව සියුම් වෙනවා. සියුම් වෙනවා. සියුම් වෙන්න සියුම් වෙන්න මමත්වය සියුම් වෙනවා. ඒතර මේ ආත්ම දිට්ඨිය සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා කියන කඩලා යනවා. අන්න එතන තමයි රහතන් වහන්සේ වැඩේ. අන්න ඒ උතුමන් වහන්සේට මම මේ මාගේ කියන හැඟීම නැහැ. පැහැදිලි? අන්න ඒ දින හොඳට පැහැදිලි කරගන්න. එතකොට දැන් ආත්ම සක්කායදිට්ඨිය නැති කරන්න නම් ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕන. මම ඊළඟට මේක කිව්වා අදත් කියනවා. මේ මෙතන හරියට තේරුම් ගත්තේ නැත්නම් බෑ කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ ලෝකයේ නිත්‍යයි නිත්‍යයි සැපයි සැපයි සැපයි කියන පිළිගැනීමනේ. දැන් මේකට ප්‍රතිවිරුද්ධ වන වෙන්නේ මොකක්ද? ලෝකේ අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය දෙපත් කරන්න ඕනේ. මේ ත්‍රිලක්ෂණය නම් ඉස්සල්ලාම දකින්න පුළුවන්කම තියෙන්නේ දුක්ඛ ලක්ෂණය. ඇයි පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සරහාම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඵලය. ඊයෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. පටිච්ච සමුප්පාදේ දකින්නේ කියලා තමයි ධර්මයේ දකින්නේ. ඒතර පටිච්ච සමුප්පාදේ දකින්නට ඉස්සරහාම දකින්නේ මොකද්ද? ඵලය දකින්න. මම පටිච්ච සමුප්පාදේ තියෙන බය දැකලා දැම්ම නේද? දැන් බය නැහැ නේද? එතකොට ත්‍රිලක්ෂණයේ ඉස්සරහාම දකින්න ලක්ෂණය තමයි දුක්ඛ ලක්ෂණය. ඉතින් එයා කොහොමද ඉදිරියට යන්නේ? ලෝකයේ දුකයි දුකයි දුකයි දුකයි කියන ඉදිරියට යනවා. එතකොට මේ දුකයි කියන ඉදිරියට යන්න අපිට මොනවද උපකාර වෙන්නේ? සත්පුරුෂ සංසේවය. කියන්නේ ධාම දැනගත්ත ගුරුවරයෙක් ළඟට යාම. ඊළඟට ධර්ම ශ්‍රවණය. ඊළඟට යෝනිසෝමන ඊළඟට ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය. මෙන්න මේක තමයි උපකාරක ධර්ම වාසය කියන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ පෙරේදා වනේ හොදරේදී. ඒ වනේ ඉතින් ඒ කට්ටිය මගෙන් අහනවා විදර්ශනාව දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ඕනේ කියවනේ සෝතාපන්න පුද්ගලයා. ඉතින් ඒක නෙමෙයි විදර්ශනාව කියන්නේ. ඔන්නතර තේරුම් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මං කියවනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැනගෙන ඉස්සරහට යනවායි කියලා මේ සෝවන් මාර්ගගත පුද්ගලයක් නේද? ඒකවල මේක නෙමෙයිද විදර්ශනාව කියලා. ඔක ලොකු ප්‍රශ්නයක්. ඇසිය යුතු ප්‍රශ්නයක් ඒක. ඒකට උත්තර පැහැදිලිව තියෙනවා උත්තර දුන්නා. එතකොට මේ ප්‍රඥාව කොටස් තුනකට බෙදනවා. සුතමේ ප්‍රඥාව. චින්තාමේ ප්‍රඥාව. භාවනාමය ප්‍රඥාව කියලා. ඒතකොට සෝවාන් මාර්ගගත පුද්ගලයාට තියෙන්නේ අසං දරා ගැනීමේ සුතමේ ප්‍රඥාව. උගක් කරනවා. ඉස්සල්ලානේ තියෙන උගක් කරනවා. ආර්ය පුද්ගලයෙක් කියවත් තාම දැනගත්ත උත්තරේ ළඟට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරනවා. එතන තියෙන්නේ මොකන්ද? උගක්කම තියෙන සුතමේ ප්‍රඥාව. ඊළඟට යෝනිසෝ මනසිකාරය කියන්නේ අසා දරාගත්ත දේ සිතා විමසා බලන. එතන තියෙන චින්තාමය ප්‍රඥාව. ඒ සිතා විමසා ගන්නා උදය ක්‍රියාත්මක භාවයේ තුලින් ඒවත් තමා තුළින් දැනගන්න. අන්න එතන තමයි දර්ශනය කියන එක ඇති වෙන්නේ. දර්ශනය ඇති වෙනවා සමග මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාද කියන සංයෝජන තුන ප්‍රාණය කරනවා. සහා වස්ස දස්සන සම්පදායන කයස් ධම්මා චෛතවං සම්මාදිට්ඨියවත් දර්ශනේ ඇති වෙනකොටම මේ සංයෝජන තුනක් ප්‍රහීන වෙනවා දැන් ආලෝකයේ ඇති වෙනකොටම මොකද වෙන්නේ අන්ධකාරය ඇති වෙනවා ආනිවර්ණයක් විතර වෙන්නේ ඉතින් මේක තේරුම් ගන්න බැරි උග දෙනෙක් කියනවා මේ විදර්ශනාව නැතුව කොහොමද යනවා මේ සම්මාදිට්ඨිය විදර්ශනා නැහැ. ඕකට ඉදිරිපත් කරනවා සබ්බාසෝ සූත්‍රය. සබ්බාසෝ සූත්‍රයේ පෙන්වන දස්සනා පහතබ්බා කියලා සංයෝජන තුනක්. මොකද ඒ දස්සනා පහතබ්බ සංයෝජන සක්කායකිට විදිච්ඡා නීලබ්බත පරාමාස. දර්ශනයෙන් තමයි මේ සංයෝජන තුන නැතුල යන්නේ. එතකොට දර්ශනේ ඇති කරගන්නේ කොහොමද කියන එක ඊළඟට අපි යනවා. සම්මාදිට්ඨිය ඇති වෙනකොටම මේ සංයෝජන තුන නැති වෙනවා. දර්ශන භාතබ්බා කියන්නේ ඒකයි. දර්ශනේ ඇති වෙනකොටම මේ සංයෝජන තුන කර්තයන්. දැන් ඔබ රතන දෝත්‍රයේ තියෙනවා සහවස්ස දර්ශන සම්පදාය. සහවස්ස ඒව දර්ශන සම්පදාය. දර්ශන සම්ප්‍රදාය ගබන කොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලපද පරාමාස ජෛතාවන්ති සමුත්තිද ප්‍රාමේ. දර්ශනේ නබනකොට සම්මාදිට්ඨිය ඇති කරගන්නකොට දැන් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගෝලයන් අසහනේ නීම විදර්ශනේ නෙමෙයි. එතකොට මේ දුක පිළිබඳව චින්තනය කියන එක විදර්ශනේ නෙමෙයි. ඒ චින්තනය තුළින් තමයි දර්ශනයට යන්නේ. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති. හිතන පුද්ගලයා විශේෂත්වයකට යනවා කියන්නේ මිත්‍යාදිට්ඨිය නැති කරලා සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. කවුද? චින්තයන්තෝ පුරිසෝ සිතන පුද්ගලයා. ඒතකොට චින්තාමය ප්‍රඥාව සම්මාදිට්ඨිය නෙමෙයි. සුතමේ ප්‍රඥා අසාදරා ගැනීම, චින්තාමය ප්‍රඥා යෝනිසෝ මනසිකාරයෙන් නිසා විමසා බැලීම ඊට පස්සේ තමයි භාවනාමය ප්‍රඥාවට යන්නේ. තේරුණානේ? එතකොට සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට තියෙන්නේ මොකක්ද? සුතමේ ප්‍රඥාව හා චින්තාමය ප්‍රඥාව. එතකොට යලිත් යලිත් යලිත් යලිත් මේ දේ කරනකොට යලිත් යලිත් සත්පුරුෂයෙක් ළඟට යනවා. යලිත් යලිත් ධර්ම ශ්‍රවණය කරනවා. යලිත් යලිත් ඒක දරාගෙන සිටිනවා ඉවසනවා. මෙන්න මෙහෙම කරනකොට බාධිකා බහුලී කතා කියන්නේ මේ සම්මාදිට්ඨියට වෙනවා. එම්නානේ සම්මාදිට්ඨිය ලැබෙනකොටම තමයි අර සක්කාය විදිරිච්ඡා නිරම්පත පරාමාස කියන සංයෝජන තුන කලේ නැහැ. එතකොට මේ සෝතයට ආපන්න වීම සඳහා ඒවත් සම්මාදිට්ඨියේවත් දර්ශනය ඇති කර ගැනීම සඳහා යම් කිසි ප්‍රතිපදාවක යෙදෙන්න ඕනේ. කිසියම් භාවනාවක් කරන්න ඕනේ. විදර්ශනා භාවනා කරන්න බැරි බව පැහැදිලි නෑ. විදර්ශනයක් නෑ නෑ නේද? විදර්ශනය ඇතුළේ කාට සෝතයට ආපන්න වෙන්නේ කියලා. සෝතේ කියන්නේ අර්යස්ථායේ මාර්ගයේ මුල තියෙන සම්මාදිට්ඨිය. එහෙමනම් සම්මා දිට්ඨිය ඇතිවන තුරු විදර්ශනාවක් නැහැ. විදර්ශනාවක් ඇතිවන තුරු විදර්ශනා භාවනා කරන්න බෑ. එහෙනම් දැන් මොකක්ද ප්‍රශ්නේ? විදර්ශනාව ඇති කරගන්නේ කෙසේද? අන්න ප්‍රශ්නේ. ධර්මයේ ඇති කරගන්නේ ආ මේ සඳහා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුද්ධ බීජය ඉස්සරලා ඇති කරගන්න. බුද්ධ බීජය කියන්නේ බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධයට ඒ බීජය තමයි සද්ධාව. සද්ධාව කියලා කියන්නේ දැන පැහැදීම. දැන පැහැදීම. ආර්යයන් ආර්ය පුද්ගලයෙක් ළඟට යනවා ධර්ම ශ්‍රවණය කරනවා අසා ගන්නවා දරා ගන්නවා සිතා ගන්නවා විමසා ගන්නවා. අන්න එතකොට චින්තාමය ප්‍රඥාවට අපි යනවා. තාම භාවනාමය ප්‍රඥාවට ගියේ නැහැ. චින්තාමය ප්‍රඥාවට ගිහින් තියෙනවා. එතනක් තියෙනවා එක්තරා ප්‍රමාණයක දැනගැනීම. එන්නේ මොකක්ද දැනගන්නේ ලෝකය. ලෝකය කියන්නේ මොකක්ද? දුක යම් තැනකද එතන ලෝකය. දුක තියෙන්නේ කොතනද? ගස්ගස් පර්වතවල නෙමෙයි, මලමිණියක් තුළ නෙමෙයි, සත්වයාලක. මේ කියන්නේ මේ ලෝකය. සිතයි කය දෙකේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ. දැන් අපි පරීක්ෂණයක් පවත්වනවා මේ සිතයි කය දෙකේ එකතුව දුකද? මේක අපිට පිළිගන්න පුළුවන්. ආඳුරණක් කියනවා දුකයි දුකයි කියලා අපිට පිළිගන්න පුළුවන්. මෙන්න මේ පරීක්ෂණය තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා කරන පරීක්ෂණය. ඕක සඳහා තමයි සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ ඉරියාපද පබ්බේ හා චතු සම්පජන්‍ය පබ්බේ කියලා පරිච්ඡේද දෙකක් මේ කරලා තියෙනවා. චතු සම්පජන්‍ය පරිච්ඡේදය කියන්නේ සතර ඉරියව් පිළිබඳව පරීක්ෂණ කරනවා. හිතන්න පටන් ගන්නවා. ඉතින් ඔතෙන්දී සමහරව ප්‍රශ්න කරනවා මගේ ආම්තුරනේ දැන් ඔබ වහන්සේ කියනවා ඇය හතරක් පහක් ඉඳගෙන ඉන්නකොට දුකයි. ඊට පස්සේ නැගිටිනවා. ඉතින් අපි කරන්නේ පැය හතරක් පහක් ඉඳගෙන ඉන්න කියලාද කියන්නේ? අපිට වෙන වැඩක් නැහැ නේද? පැය පහක් විතර ඉඳගෙන ඉන්න ඕනේ. එහෙම නෙමෙයි මේක තේරුම් ගන්න ඕනේ. මේ චින්තාමය කියලා කියන්නේ සිතන්න පටන් ගන්නවා මෙන්න මෙහෙම. දැන් හොඳයි අපි පැය පහක් පැයක් ඉඳගෙන හිටියොත් අපිට මොකද වෙන්නේ? දුකක් ඇති වෙනවා නේද? දැන් මේක අවබෝධ කරගන්න දැනගන්න චින්තනය කරන්න පුළුවන් නේද? පැය පහක්ම ඉඳගෙන ඉන්න ඕනේ නෑ ඔකට. පැය පහක් ඉඳගෙන හිටියොත් අපිට ඉවසන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. අන්න චින්තනයෙන් යන්න යන්නේ දෙන්නයි. ඊට පස්සේ නැතිටොත් අපිට පුළුවන්කම තියෙනවා මේ දුක ඇති කරගන්න. නැති කරගන්න පුළුවන්. ඒතකොට පැය පහක් විතර මේ හිතනවා මේ පුත්කලයා. පැය පහක් ඉඳගෙන ඉඳගෙන ඉන්න හිතනවා නෙමෙයි. ඈ මේක චින්තනයට දාලා බලනවා. දැන් පැය පහක් පැයක් ඉඳගෙන ඉියොත් දුක ඇති වෙන බව අපිට පැහැදිලිවම අපේ චින්තනයට අහු වෙනවා නේද? ඒතර පැය පහක් මෙතන ඉන්න ඕනේ ඒකට. ඈ ඕම ඊට පස්සේ අපි නැගිටිනවා. නැගිටිනාන් පස්සේ අපි සැපයක් ඇති කරගන්නවා. දැන් අපි හිතන්න පටන් ගන්නවා ඇති කරගත්ත සැපය. යන්නේ දැන් ඉඳගෙන ඉඳලා නැගිට්ටා සැපයක් ඇති වුණා ඒක වෙනව නේද? ඇති වෙනවා. දැන් ඊට පස්සේ ඒකට මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. පැය පහක් හයක් ඉඳගෙන හිටියොත් ඒක මොකද වෙන්නේ? දුකටපත් වෙනවා නේද? ඉතින් අර පැය පහක් හයක් ඉන්න ඕනේ නෑ ඔක අවබෝධ කරගන්න. ඒකට තමයි මේ චින්තනය කියන්නේ. තේරුණේ ඉඳගෙන පැය පහක් ඉන්නවා, ඉඳගෙන පැය පහක් ඉන්නවා, පැය 10යි. දැන් පුතියන්වත් පැය පහක් හරි හයක් හරි ඉන්නවා, පැය 15යි 16යි. පැය 16ක් ඕනේ නෑ ඔබ කොහොමද කරන්නේ? චින්තකයා හිතන්න පටන් ගන්නවා මේක උනොත් මේක වෙන්න පුළුවන් නේද කියලා. ඒත් වශයෙන් වලකට කියපු නෑ නේද? ඊට පස්සේ ආ හිතන්න පටන් ගන්නවා දැන් ආයාසයක් කරගෙන නැගිට්ටා අනායාසයෙන්ම අපි එපා කියන්නේ දුකට ඇදගෙන යනවා මේක. එහෙම වෙනව නේද? ආයාසයක් කරගෙන නැගිට්ටා සැපයක් ඇති කරගත්තා. ඒක දුකට දාගන්න ආයාසයක් ගන්න ඕනේ නැහැ. අනායාසයෙන් යනවා ඒක. ඒකත් හිතන්න පුළුවන් නෑ නේද? හිතන්න පුළුවන් ඒවා චින්තනය කියන්නේ ඒකයි. එතකොට ඉබේට යනවද හේතුවක් තියෙන්න ඕනේ. ඉබේට කිසිම දෙයක් හටගන්නේ නැහැ හේතුවක් තියෙන්න ඕනේ. මොකද හේතුව කියලා අපිට හොයාගෙන යනවා. මේ මේ මේ අපි මම කතා කරේ නේද? චිත්තපස්ස මේ විපායන පස්සනා මම මේක හොඳට පැහැදිලි කරගන්න මොකද මට මම ප්‍රශ්න අහන තරමට තමයි මගේ දර්ශනය පැහැදිලි වෙන්නේ. වැරදි අඩුවේ. ප්‍රශ්න අහන්න නැතුව හිටියොත් මම ඒ මතෙම ඉන්නවනේ. මම ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා. තේරුණේ? දැන් ඊයේ පෙරේද මට ප්‍රශ්න විවාහ කෙලවරන්නේ. මොකද අහනවා විදර්ශනේ නේද ඔය? අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියන්නේ ඔක විදර්ශනේ නෙමෙයිද කියලා මම අහනවා. ඉතින් ඒකෙදි මම කියලා දුන්නා මේක මේ භාවනාමය පඤ්ඤා සුතමේ පඤ්ඤාවයි, චින්තාමේ පඤ්ඤාවයි කියලා තියෙන්නේ. මේක භාවිතා බහුලී කතා කරලා ප්‍රැක්ටිකල් වලට දාලා ක්‍රියාත්මකභාවයට දැම්මට පස්සේ තමයි භාවනා පඤ්ඤාන්තය. භාවනා මේ පඤ්ඤා කියන්නේ යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් වඩවා ගන්නවා මේ දර්ශනය. අන්න ඒකවල තමයි මේ සම්මාදිට්ඨිය කියන ඥානෙ කියන්නේ. ඒකත් මේ දැකීමක් නෙමෙයි එතන තියෙන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ දැකීමක් නෙමෙයි. දැනීමක් එතන තියෙන්නේ. දැනීමක් කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙතන තියෙන්නේ මිත්‍යා දිට්ඨියට වඩා මේක හොඳයි. මේක තේරුම සත්‍ය අවබෝධ කරගන්න පරිපූර්ණව පැහැදිලිව නෙමෙයි. විනිවිද දකින්නවා කියලා මම ඕල් කියන්නේ. විනිවිද දකින්නවා. අස්යෙන් දකින්නවා. මහා ප්‍රඥාව තමයි නිරාවරණ ඥානය කියලා කියන්නේ. ඒ මහා ප්‍රඥාව වෙන්නේ ආත්ම දිට්ඨිය නැමැති කඩතුරාව සම්පූර්ණයෙන්ම ඉවත් වෙනකොට අන්න නිරාවරණ ඥාන. රහතන් වහන්සේ සම්මා දිට්ඨිය තියෙනවා. අන්න ඒකෙන් තවත් පැහැදිලි වෙනවා. රහතන් වහන්සේට සම්මා දිට්ඨිය තියෙනවා. තියනවද නැද්ද? ඈ? තියනවද? නැති. අපෝරුවට. එනත් ඒක. රහතන් වහන්සේට දිට්ඨියක් නැහැ. තේරුණා නේද? මේ සම්මාදිට්ඨිය වඩවගෙන යනකොට සම්මාදිට්ඨිය ගෙවිලා යනවා. සම්මාදිට්ඨිය ගෙවිලා යනවා කියන්නේ ආත්මදිට්ඨිය සියුම් වෙලා යනවා කියන එකයි. ආත්මදිට්ඨිය සියුම් වෙන්න සියුම් වෙන්න සියුම් වෙන්න මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය අඩු වෙලා යනවා. මේක හුඟක් කරකොලක් ඇරිය අපිට අපිට කරන්න ගන්න. සම්මාදිට්ඨිය කියන්නේ අස්සෙන් දකිනවා. පිළිවිද දකිනවා. රහතන් වහන්සේට විනිවිද දකින්න අවශ්‍ය නැහැ. ආත්මදිට්ඨිය සම්පූර්ණයෙන් නිරාවරණය වෙලා නැතිනේ. ආත්මදිට්ඨිය අංශයෙන් ලැබෙන එකයි සම්මාදිට්ඨිය කියන්නේ. දැන් රහතන් වහන්සේට ආත්මදිට්ඨිය නැමැති කඩතුලාව නැහැ. එතන තියෙන්නේ මොකක්ද? සම්මා ඥානය. නිගාවත්ත ඥානය කියන්නේ ඒකයි. සම්මා ඥානයේදී සම්මාදිට්ඨිය නැහැ. එන්නේ දිට්ඨියෙන් අනුපගන්න. රහතන් වහන්සේ දිට්ඨිය ඔක්කොම කඩලා දාලා තියෙනවා. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල තියෙන්නේ සම්මා දිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන කරන ඉවරුණ යන පස්සේ ඇති වෙන්නේ සම්මා ඥානය. ඒක රහතන් වහන්සේ කියන්නේ මොකද්ද? සම්මා ඥානය කියන්නේ සම්මා දිට්ඨිය නෑ. ඒකට සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට සම්මා දිට්ඨිය නෑ. ප්‍රත්‍යඥයන්ට සම්මා දිට්ඨිය නෑ. ප්‍රත්‍යඥයන් තියෙන්නේ සක්කාය දිට්ඨිය. සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට සක්කායදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය නැත්නම් සක්කායදිට්ඨිය තියෙන්න ඕනේ. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා මොකද කරන්නේ? ආර්ය පුද්ගලයෙක් මේ සක්කායදිට්ඨිය නැති කර ගැනීම සඳහා ප්‍රතිවිරුද්ධ බලවේගයේ ඉදිරිපත් කරමින් ඉදිරියට ගමන් කරනවා. ගමන් කරන්න ගමන් කරන්න අර දැඩි බව, ආත්ම දිට්ඨියේ දැඩි බව, ඒවත් ගොරෝසු බව නැති වෙන ආත්ම දිට්ඨිය සියුම් වෙනවා. ආන්නේ සියුම් වුණා වූ ආත්ම දිට්ඨිය අස්සේ දකින්න පුළුවන්. අර මම ඔය මෙතන පැහැදිලි කරගත්තේ නම් යන්න ලැබුණා අපරාධ ඉස්සරහට. ඔය ඔතනින් තමයි මේ සම්පූර්ණ මේ ධර්මයේ වහලා පහලා තියෙන්නේ. අර මම කියවනේ දාර කාමරයක් ගැන ඉටිකොට වලින් හරිගස්සලා තියෙන කාමරයක් ගැන ඒක කැන්සරයක් කියනවා. කාමරයක් තියෙනවා ඉටිකොට වලින් තමයි ඒක පිටියල්ලා තියෙන්නේ. ඉටිකොට 50 කට අරගෙන. මේ ජනෙල් එහෙමත් ඔක්කොම දෙන්නේ ඉටිකොට වලින්. කන්නේ නෑ කියලා හිතන්න එක්ෂා කියලා හිතාගමු ඈ දැන් මේක ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවා දැන් මේ පුද්ගලයා ඉන්නේ මහා අන්ධකාරයක කිටිවල 50ක් අස්සෙන් දකින්න පුළුවන් දැන් කිටිවල 50ක් අස්සෙන් දකින්න බෑ අන්ධකාරයට වෙලා දුකසේ ඉන්නවා මෙයා දන්නේ නැහැ ආලෝකයක් කියන බව දන්නේ නැහැ මෙයා ඉතින් මෙහා පැත්තේ මීට වඩා පැහැදිලි බවක් තියෙන බව දන්නේ නැහැ. දන්නේ නැති නිසා අරක තමයි මේක තමයි මේක නිත්‍යයි හොඳයි දෙපයි දෙක එක ඇතුලේ ඉන්නවා. අර අන්ධකාර පුරාම තුන. එහා පැත්තේ නම් දන්නේ නැහැ ඒකයි. කල්යාණ මිත්‍රේ කියාට පණිවිඩයක් අරිනවා හලෝ මේ මම කොන්න ඔයගේ පුරාවතේ ඉතිය කාර්යයක්. මට මගේ හිතවලේ කියලා දුන්නා මේ ඕකෙන් එළියට එන ක්‍රමය. මම එළියට ආවා. ආමයන් පස්සේ මේ එළිය හරි දර්ශනීයයි මනනන්දනීයයි චිත්තාකර්ෂණීයයි සාන්තයි සුන්දරයි ප්‍රණීතයි ඊට පස්සේ තමයි මම මේ කොච්චර මුලාවකට වැටලා ඉන්නේ කියලා මම අවබෝධ කරගත්තේ ඈ ඒක නිසා උපත් එළියට එන්න එළිය හරි ලස්සනයි සුන්දරයි සාන්තයි ප්‍රණීතයි ඉතින් එයා අහන්න ඊට පස්සේ ඔයා කොහොමද එළියට ආවේ ඉතින් අන්න ඒ කල්යාණ මිත්‍රයා කියනවා ඔය උපාව එහෙම නැත්නම් මේ කාමවය එහෙම නැත්නම් මේ පිට්ටිය පිටිකොල 50ක් කරවලා ඔබ හදලා තියෙනවා. ඔය පිට්ටි තියෙන්නේ ඒකවල 50ක් කරවලා. දැන් ඔබට එළිය දෙන්න නම් මොකද කරන්න ඕනේ? එකින් එක එකින් එක කරවන්න ඒක. පිටිකොල ටික කරවන්න කිව්වා. ඉතින් අර පුද්ගලයන් මේ කියමන විශ්වාස කරගෙන අර කල්යාණ මිත්‍යාගේ කියමන විශ්වාස කරගෙන ඔන්න දැන් පටන් ගන්නවා ඒක පොඩ්ඩක් ගලවන්න. හැබැයි එක තැනකින් නෙමෙයි සම්පූර්ණයෙන්ම ගලවනවා යනවා. දැන් මෙහෙම ගලවන ගලවන ගලවන ගලවන 47ක් කරේවා. අන්න එතකොට එයාට එහා පැත්ත පිළිබඳව නිවැරදිව පේනවා. හැබැයි පැහැදිලිව පේන්නේ එයාට පේනවා හරක් ඉන්නවා, බල්ලෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා, බල්ලෝ බල්ල බව පේනවා, හරක් හරක් බව පේනවා, මිනිස්සු මිනිස්සු බව පේනවා එක බල්ලෙක්වත් පැහැදිලිව පේන්නේ නැහැ. නිවැරදිව පේනවා. පැහැදිලිව පේන්නේ. පැහැදිලි. අන්නේ ටිකවද 47ක් දලවපු අවස්ථාව තමයි සෝවාන් මාර්ග ඥානෙ ලබා ගන්න අවස්ථාව. එතන තමයි සෝවාන් පදේ කියන්නේ. ඊටිකොල 47ක් දලවලා දැන් මේ Tamange කල්යාණ මිත්‍රයා කෙනෙක් විශාල ගෞරවයක් ඇති කරගෙන දැන් මෙයා ඕන කරනවා තවත් මේක පැහැදිලිව දැක ගන්න ඕනේ කරනවා. දැන් මේ ගමන මේ ක්‍රමේ විශ්වාසයි. මේක සාර්ථකයි නේද? මේ සාර්ථක ක්‍රමයක් කරලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ මේක තවත් පැහැදිලිව බලා ගන්න තවත් පිටිකොලයක් කරවලා. හතරෙන් හතරෙන් එකක් කරේ. අන්න ඒකද තමයි සත්පුදාගාමී මාර්ග ඥානෙ කියන්නේ. දැන් ඉතින් හොඳටම පැහැදිලි යන්න ඕනේ කොහෙන්ද කියලා යදන්නවා දැන්. අමුතේ සැකයක් නැහැ. තවත් එකක් කරවලු දානවා. ඉතින් ඔය 49ක් කරවලු අන්න ඒ 49 වෙනි එක ගැලවීම තමයි අනාගාම මාර්ග ඥානය. තව එකයි තියෙන්නේ. දැන් එන්නේ එන්න පැහැදිලි නේද? නිවැරදිවක් පේනවා පැහැදිලිවක් පේනවා. දැන් මෙයාට සම්පූර්ණයෙන්ම මේක නිරාවරණය කරලා බලා ගන්න ඕනේ කරලා තියෙනවා. 50 ශ්‍රේණියක් කරේ. අන්න අධ්‍යාත්ම මාර්ගඥාන. අරියත් තමයි. දැන් මෙයාට අස්සෙන් බලන්න ඕනද? නෑ නේද? අන්න ඒක තමයි රහතන් වහන්සේ කරේ. මේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහේ උපමාවක් මම මේ කිව්වේ. හොඳයි නේද? මෙන්න මේක තේරුම් ගන්න. ආත්ම දිට්ඨිය කියන්නේ අවිද්‍යාව නිසා වැරදි පිළිගැනීමක් ඇති වෙනවා. ඒක තමයි ආත්ම දිට්ඨිය කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ වැරදියට දකිනවා. දකිනවා කියලට ඒක මුලාවක් ඈ. මොනවද වැරදියට දකින්නේ? ලෝකය. ලෝකය කියන්නේ විඥාන නාම රූප. මේ විඥාන නාම රූපයගේ හට ගැනීම පැවතීම කියන එක කවදාවත් නැති දෙන්නේ නැහැ. වේගයේ යම් තාක්කක් තියෙනවා නම් ඒ වේගය තියෙන තාක්කක් ධාතු හටගන්නවා. ධාතු සමූහයක් සංකලණය වෙනවා. එකතු වෙනවා. ඒක තමයි ලෝකය. පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ආකාශ. මෙන්න මේක තමයි ලෝකය. අවිද්‍යාව කියන්නේ වැරදියට දැකීම කියනවනේ මොකද්ද මේ වැරදියට දකින්නේ ලෝකේ ලෝකේ කියන්නේ විඥාන නාම රූප මේක වැරදියෙන් දකිනවා. දැන් මේ යථාර්ථය මොකන්ද? අනිත්‍යයි නේද? රූපය කියන්නේ ධාතු අතර සංකලනයක්, ධාතුවක් කියන්නේ ශක්තියක්, ශක්තියක් ඇති වෙලා තියෙන චලනයකින් එහෙනම් මේ සියලුම රූප අනිත්‍යයි. රූප දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා. විඥානයත් ඒකට අනිත්‍යයි නේද? රූපය ඇති වෙනකොට විඥානය ඇති වෙනවා. රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. හරි? ඊළඟ විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා. ඒන නාමකලිතයි මේක තමයි යථාර්ථය මේක තමයි ඇත්ත මෙන්න මේකට මුලා වීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඒවා නිත්‍යයි කියන එක හරි අන්න ඒ නිසා මොකද වෙන්නේ ආත්ම දිට්ඨිය ඇති වෙනවා ආත්ම දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකයේ නිත්‍යයි නැතයි කියන දේ නෙමෙයි මේක අසත් ධර්මයක් මේ අසත් ධර්මය අනායාසයෙන්ම වැඩෙනවා ඇයි ලෝකයේ අසත් ධර්මයක් ඒ නිසා අසත් ධර්මයේ අසත් ධර්මයේ කරා එතනින් යනවා. දේවඥානේ අනායාසයෙන් වෙනවා කියන්නේ ඒකයි. දැන් නරක දේවල් නම් හරිය පහසුවෙන් පුළුවන් ඇති කරගන්න නේද? ඔය අසබ්ද කවියක් සින්දුවක් එහෙම කිව්වොත් පටක් දාලා පාඩම්. ගාථාවක් එහෙම ශ්ලෝකයක් එහෙම කිව්වොත් අනේ අම්මේ මොන පාඩම් කිරීමක්ද? <laughs> ඈ. දැන් ලේඛක් හැදෙනවා අත පහක් හැදෙනවා දෙකේ ඔක. කියන්නේ අසත් ධර්මයක් නෑ නේද? ඒකට මේක නිරෝගී බව සනීප කරගන්න. කාලයක් යනවා. තේරුණානේ? දැන් මේ දියත් කරගන්න පිළිසිත කරගන්න මෙහෙනම් ගන්න ඕනේ. අපිරිසිත කරගන්න මේකක් ඕනේ අනායාසයෙන්ම අපිරිසිත වෙනවා. මොකද මේ අපිරිසිත වෙන්නේ. ලෝකේ කියන්නේ අපිරිසිදු අසත් ධර්මයක් ලෝකේ කියන්නේ. අපිරිසිත කියන්නේ අසත් නෑ. ලෝකය කියන්නේ ලෙඩක්. ලෝකය කියන්නේ දුකක්. ලෝකය කියන්නේ කරදරයක්. ඈ ලෝකය කියන්නේ මුලාවක්. ඒ නිසා මේ ආත්ම දිට්ඨිය කියන්නේ මුලාවක් කියන්නේ මුලාව අනායාසයෙන්ම වැඩෙනවා. කොහොමද වැඩෙන්නේ? ලෝකය සැපයි සැපයි සැපයි නිට්ටයයි සැපයි නිට්ටයයි සැපයි හොඳයි කියලා වැඩෙනවා. ආන්නේ වැඩි යාම නිසා ආත්ම දිට්ඨිය දැඩි වෙනවා. හරි? ආන්නේ දැඩි වුණා වූ ආත්ම දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය කියලා ඒ දැඩි වූ දෙයක් අස්යෙන් දකින්න බෑ. ඒකවල 50ක් අල්ලපු අවස්ථාව වගේ. ඉතින් දැන් මොකද කරන්න ඕන? සත්කාරයේ කියන ප්‍රතිවිරුද්ධ බලවේගයක් යවන්න ඕනේ. මොකද මේ ප්‍රතිවිරුද්ධ බලවේගය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේවා දේශනා කරන්න ඉස්තරලාම සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා අනාගාමී සකදාගාමී සෝතාපන්න මෙන්න මේ උත්තරයන් වහන්සේලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දැකලා තියෙනවා දැනගෙන තියෙනවා. උන්වහන්සේලා දේශනා කරනවා. ලෝකේ මෙන්න මෙහිමයි හටගෙන තියෙන්නේ ධාතු හටගෙන තියෙන්නේ චලනයේ තුලින් චලනයේ කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය තුලින් තමයි ධාතු හටගෙන තියෙන්නේ. ධාතු සමූහයක සංකරණය තමයි ලෝකය කියන්නේ. ඒකවල මේ ලෝකය අනිත්‍යයි අනිත්‍ය නම් දුකයි එන්න වටනා කියන්නේ මේක ඉතින් ආර්ය ආර්යයන් වහන්සේ නම දැනගෙන ප්‍රකාශ කරනවා තේරුණේ? ආන්නේ ප්‍රකාශනය තමයි ස්වාක්කාත කියලා කියන්නේ. ස්වාක්කාත ධර්මය කියන්නේ දැනගෙන දේශනා කරනවා කියන එකයි. මනාකොට දේශනා කරනවා. ඒ ස්වාක්කාත ධර්මයේ තුලින්මයි සංදේශික ප්‍රතිඵල ලබන්න පුළුවන්. තේරුණේ? ඉතින් අර ආර්යයන් වහන්සේනම දේශනා කරනවා ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි ඊට පස්සේ ඔයගොල්ලෝ අහනවා ඒක ඉස්සරනම් දේශනා කරන්නේ දුක දුක්ඛේ ඥානං කියන එක ඉතින් බලයි බුදුබණ බලේ ලෝකේ දුකයි කියලා දේශනා කරන්නේ. මොකද්ද? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සල්ලාම දකින්න ඕනේ පදය. හේතුව නෙමෙයි. සේ දුක්ඛේ ඥාන. ලෝකේ දුකයි ඒක දැනගන්න කියලා බුදුහාමුදුරුවෝ ඉස්සල්ලාම අපිට දේශනා කරා. දැනගෙන දේශනා කරා. දැකගෙන ස්වර්ගාලයෙන් යන්නේ ඒකයි. ඉතින් උන්වහන්සේගේ ගෝලයන් අතරත් තියෙනවා ධර්මයේ දැනගත්ත දැකගත්ත උත්තරේ. කවුද? සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් කියලා. අන්න ඒ උතුමන් වහන්සේලා දේශනා කරන ධර්මයේ ස්වස්කාසයි. ප්‍රත්‍යඥය කියලා කියන්නේ ධර්මයේ දැනගත්තායි නෙමෙයි. ඒකට කියලා දෙන උදක්කම එච්චරයි. චින්තනයක් දෙන්නේ නැහැ. උදක්කම විතරයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා ලෝකේ දුකයි ඈ දුකයි ඕව දුකයි දුකයි. එයා දන්නේ මොකද? මම දන්නේ අර ආව නිකාය කියනවා. අන්න මජ්ක්‍ධිම නිකාය. මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ තියෙන ලෝකයක පැන් කියන මෙයා ගන්නවා. අනේ මන් දැන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. මේ ලෝකේ දුකයි කියලා කියනවා. පොතේ තියෙනවා. ආ මේක තමයි දුරක්කාර ධර්ම කියලා කියන්නේ. අහගෙන දේශනා කරනවා. තව කෙනෙක් කියන්නේ කියන්න පුළුවන්. නොකිය දැන කෙනෙක් කියන්න පුළුවන්. ඔන්න හොඳයි වෙනවා කියන්නේ. ඉතින් මේවා මම ප්‍රසිද්ධිය කිව්වන් පස්සේ බොහෝ දෙනෙක් මට විරුද්ධව නැගී හිටිනවා. මම කිව්වා ප්‍රත්‍යඥයන්ට දැන කියන එක නැහැ කියලා. ඒකක් කියලා කියන්නේ උගත්කම පමණයි. පොතේ තියෙන උගත්කම විතරයි කියන්නේ. මහා කද්ද මේ සබ්බාසෝ සූත්‍රයේ ඒක කියනවා දස්සනා පවා සබ්බා සම්මාදිට්ඨිය ඇති වෙන දර්ශනයෙන්මයි දර්ශනයෙන්මයි කියලා තියෙනවා. ඒක ගැන හිතන්නේ නැහැ. ඒ තවත් සූත්‍ර ඉදිරිපත් කරගෙන මායික් කරලා ගෑ ගන්නවා. ඉතින් මම කියනවා ඉන්නකො පොඩ්ඩක් මම කියනකම් එහෙම කිව්වත් ඉන්නේ නැහැ නේ ගෑ ගන්නවා. මම කිව්වා අනේ මට විනාඩියක් කතා කරන්න දෙන්න. බෑ බෑ එහෙම දෙන්නත් බෑ. ආම්තුර වැරදි කියනවා නේ ගෑ ගන්නවා. මම දැන් එහෙම ප්‍රශ්න සම්පූර්ණ දෙනවා මේ කියන්නේ. ඒගොල්ල කියනවා සම්මාදිට්ඨිය ඇති වෙන්නේ විදර්ශනයෙන්මයි. දර්ශනා පහසම්බා කියලා කියන්නේ ඒක. හරි. දර්ශනයෙන් තමයි මේ සක්කායදිට්ඨිය ප්‍රහාණය ප්‍රහීන කරන්න පුළුවන්. දර්ශනයෙන් තමයි. දර්ශනය ඇති වෙන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් එහෙම අන්න උත්තර නැහැ. තේරුණේ? ඉතින් මෙන්න මේ විදිහට ආර්ය පුද්ගලයන් කරන දේශනාව අසා දරාගෙන සිතා විමසා බලනවා. යලිත් යලිත් යලිත් යලිත් ගන්නවා හිතනවා විමසනවා සිත විමසා බලා ක්‍රියාත්මක භාවයේ තුලින් දැනගන්නවා. ආන් මේ සඳහා තමයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ක්‍රියාත්මක භාවයේ තුලින් දැනගන්නවා. එතන ක්‍රියාත්මක භාවයේ උදාහරණ දෙන්නවා සතර ඉරියව් ඉස්සරහාම දෙන්නවා. සතර ඉරියව්. සතර ඉරියව් කියන්නේ ඉඳ ගන්නවා, හිට ගන්නවා, හිට මෙහෙට යනවා, නිදා ගන්නවා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ සතර ඉන්දියාව වලට සිත යොමු කරගන්න. සතිය යොමු කරගන්න. කාය සම්මා සතිපට්ඨාන කාය අනුපස්සන. මේ කය සම්බන්ධව තියෙන සතර ඉන්දියාව වලට සතිය යොමු කරගන්න. සතිය කියලා කියන්නේ සිහිය කියන්නේ දැන් කියන්නේ සතිය. සතිය කියන්නේ සිහිය. සිහිය කියන්නේ සතිය. ඈ සතිය කියලා කියන්නේ දැනගත්ත දේ නැවත නැවත සිහිපත් කර ගැනීමටයි. මේක ත්‍රිසරි කියන්නේ. දැනගත්ත නරක දේ සිහිපත් කර ගැනීම මිත්‍යා සතිය. දැනගත්ත හොඳ දේ සිහිපත් කර ගැනීම සම්මා සතිය. දැන් මේගොල්ලන් ගුරුවරයාලකට ගිහිල්ලා දැනගන්නවා. සුතමේ ප්‍රඥාවට යනවා. ලෝකේ දුකයි කියලා දැනගන්නවා. දැනගෙන ගුරුවරයා කියනවා මෙන්න මේ අනුක අනුම මේක හිතන්න කියලා. අතර එළියව වෙන්නනවා. ඊළඟ සෑම ඉරියව්වක් ළඟම දැනගත්ත හොඳ දේට අනුව බලනවා. දැනගත්ත හොඳ දේ මොකක්ද? අපි මේ ඉරියව් පවත්න්නේ මක් නිසාද? එක ඉරියව්වක ඉන්න බෑ දුකයි. මේක ඇත්තද කියලා හිතන බලන්න. අන්න ඒක තමයි චින්තනය කියලා කියන්නේ. චින්තනය තමයි දර්ශනය කියන්නේ. එතකොට ක්‍රියාත්මක මම කියන්නේ ක්‍රියාත්මක භාවය තුළින් අවබෝධ කරගන්න ඕනේ කියලා. ක්‍රියාත්මක භාවය තමයි ඉස්සෙල්ලා හතරක් වෙන්නවා. ක්‍රියාත්මක භාවය. මොකක්ද හතර ඉරියව්. ඉඳ ගන්නවා, ඉඳ ගන්නවා, ඒක මෙහෙට යනවා, මෙහෙට යනවා, මුදියා ගන්නවා. අන්න ප්‍රැක්ටිකල් වලට දැන් දානවා. දැන් ඉතින් එයා හිතන්න පටන් ගන්නවා මේ මිනිස්සුන්ට මොකටද මේ ඉරියව් හතරක්? ඇයි එක ඉරියව්වක ඉන්න බැයිද? අන්න ඒකෙන් යා චින්තනය තුළින් පැහැදිලි වෙනවා එක ඉරියව්වක ඉන්න බැහැ. ඒක නිසා තමයි මේ ඉරියව් වෙනස් කරන්නේ. තේරුණේ? ඉඳගෙන ඉන්න බෑ හැමදාම. වැරෙන් ගන්න මොනවා කරලවත් ඉඳගෙන ඉන්න බෑ. නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්නත් බෑ. ඈ ඊටපස්සේ එහාට මෙහෙට යනවා. ඒත් බෑ. මරණ ගම ගමන් කරන්න පුළුවන්. දැන් නම් මුදියා ගන්නවා. දැන් ඉතින් මරණ ගම මුදියා ඉන්නේ නැහැ. බෑ නේද? අන්න ඒ බෑ චින්තනය කියලා කියන්නේ. ඒකට මේ හතර ඉරියව්ව පිළිපත් කළේ එක ඉරියව්වක ඉන්න බෑ දුකයි. ඒක නිසා කියන්නේ මාර්ගය. අපි කාලේ දුක නිසා. අන්න ඒකයි ප්‍රැක්ටිකල් වලට යනවා කියලා කියන්නේ. චින්තනයෙන් ප්‍රැක්ටිකල් වලට යනවා. ක්‍රියාත්මකභාවය. ඊළඟට සෑම ඉරියව්වක් පිළිබඳව බලනවා. ඉරියව්වට බලන කියන්නේ අපි උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් පිළි වෙනකන් නගලනවා නේද? නගලනවා. කොහොමද නගලන්නේ? ඉඳ ගන්නවා, හිට ගන්නවා, හෙට මෙහෙට යනවා, නිදා ගන්නවා, කනවා බොනවා, නානවා, හොදනවා, පියදානවා, වැසිකිලි කැසිකිලි යනවා, එහෙ බලනවා, මෙහෙ බලනවා, ඇයි පිල්ලම් ගන්නවා, අතපය දිගාරිනවා. මේවා තමයි ඔක්කොම ක්‍රියාත්මක භාවය. දැන් ඉතින් හිතන්න ඕනේ ඇයි මේ මිනිස්සු දඟලන්නේ? ඇයි මේ මිනිස්සුන්ට බැරි එක විදිහට ඉන්න? අන්න කේතනය. සියලු මේරියාව පිළිබඳව හිතන්න පටන් ගන්නවා. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරේ චින්තනය ප්‍රැක්ටිකල් වලට දාගෙන ක්‍රියාත්මක භාවයකින් බලන ක්‍රමය. සතිපට්ඨානය කියලා කියනවා. ක්‍රියාත්මක භාවයේ සිහිය පිටවගෙන අර ගුරුවරයා ඉගෙන ගන්න දේ පිළිබඳව හිතන්න පටන් අන්න එතකොට ඒක නැත්තාට අවබෝධ වෙනවා මේ මිනිස්සු කරන්නේ මොකද ඒක විදිහකින් ඉන්න බෑ දුකයි. ඉතින් මේක තමාතුලින් ඉස්සල්ලා බලන්න ඕනේ. මම මේක කියලා දුන්නා මම හිතන්නේ. අරුත් කට්ටියට කිව්වද මට මතක නැහැ. සෑම ඉරියව්වක් ළඟදී ඉරියව්වක් මේ කියන්නේ ඒකයි. යතා යතාවා කායෝ පනීතෝ තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකට මේ කය යාතනයට කරනවා. ඒ හැම තැනම මනාකොට දකින්නලු ඇයි මෙහෙම කරන්නේ කියලා. අපි දැන් කනවා. ඒ කන්නේ නොකනින්නලු. පුළුවන්ද? බෑ. ඒ බැරිස්. මේක ඇතුලේ ගින්දරක් හට ගන්නවා. මේ ආමාශයට ආහාරයක් දැම්මේ නැත්නම් ආමාශය කොච්චර වාර මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. නැද ආහාරයක් තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. නැද ආහාරයක් නොතිබුණොත් මේකේ සිරි දෙක එකට හැප්පෙනා දෙවින්නක් ඇති වෙනවා. ආන් මේක තමයි බඩගින්න කියලා කියන්නේ. බඩගින්න. ඉතින් අධික ලෙස බඩගින්නේ කියොත් එහෙම මේ ආමාශය තුවාල වෙනවා. එකක් කියනවා නෑ. ඒක නිසා අපි මේකට මොනවා හරි ආහාර ටිකක් දාන්න ඕනේ. ඉතින් දැම්මට ඒක ඉස්තිර නෑ. කොච්චර වාර මේක පොඩි කර කර පොඩි කර කර එළියට දානවා. එළියට දානවා. ඈ ඉතින් ආයෙත් දාන්න ඕනේ. ආයෙත් දැම්මම බැහැ ආයෙත් එළියට ගන්න. දැන් එතකොට නොකත් බෑනේ නොකත් නෑ. නොකෑව ජීවත් වෙන්න බෑ නේද? නොකෑව ජීවත් වෙන්න බෑ මේක මාරාන්තික ලෙඩක්. දවස් හතක් බේත් දුන්නේ නැත්නම් මම මරණය. තේරුණේ? දැන් ඉතින් අපි දීලා ඉන්නේ බේත් කන්තු ගණන් කාලයක නේද? දැන් අනේකද කියලා බලන්න. බඩගින්නේ නැමැති දුක ඉවරද? නැහැ. ආන් ඒක තමයි චින්තනය කියලා කියන්නේ. විපාසය කියන්නේ දුක. මේ සාපිපාසාදී දුක් කියලා කියන්නේ සාපින්න සාපිපාසය. ඒකවල මේක මේ කයේ ප්‍රകൃතියක් නේ තියෙන්නේ. මේකට මොකද කරන්නේ අපි විකෘති කරනවා. විකෘති කරනවා කියන්නේ ආහාර දානවා, ජලය දානවා. දැන් ඉතින් ගංගාවක් විතර දීලා නැහැ, වැව් තරම් දීලා නැහැ ජලය නේද? දැන් සනීපද? නෑ නේද? බඩගින්න හරියක්වත් නෑ නේද? බඩගින්නත් දුක. පිපාසයත් දුක. ඒ දෙකම දැන් ඛණ්ඩ දාලා ඇති වතුර දාලා ඇති තනියම නෑ නේද? ඉතින් මොබෙකින් දාන එක තමයි කරන්නේ. දැන් අද උදේ දාගෙන ආව විතරක් මම ඉන්නේ මේක හදන්න කියලා වෙන්න ඇති ඉතින් නේද? එක්ක හදලා තියලා ඉන්න ඇත්ත අමාරු. නෑ ළමයින්ටත් ඒක කරන්නේ. ඈ. ඉතින් සමහර විට ආම්දුරන්ට දෙයක් ටිකක් ගිහින් දෙන්න ඕනේ කියලා ඉතින් හාමුදුරන්ට ඒ තේරෙනවා. තේරුණේ? ඉතින් මේක මහානුන් නම් මේ දුක නැති කරන්න බෑ. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ට ප්‍රේ දුක නම් තියෙනවා. බුදුහාමුදුර ගැටෙන්නේ නැති එක ඇත්ත. නමුත් රාතන් වහන්සේලාට මේ බඩේ ඉන්න කියන එක තියෙනවනේ නේද? ගැටෙන්නේ නැහැ ඒක වෙනම දෙයක්. ඉතින් ඔන්නෝකයි සියලුම ඉරියව් පිළිබඳව පරීක්ෂා කරන්න බලන්නේ ඉන්නේ ඔන්නෝකයි. ඊළඟට බලන්න අපි කරන වැඩක් තමයි මේක බෝධනවා. පිය දානවා නානවා තමන් ගන්නවා මොකටද ඈ මේකේ ප්‍රകൃතිය මොකක්ද කායෝ ජීවුච්චෝ සකලෝ දුගන්ධෝ මේකේ ප්‍රകൃතිය දුගඳ පිළිගොඩ සාධකයි දුගඳ හමන සුළුයි මේක දුක දැන් මොකද කරන්නේ හොදනවා හොදනවා හොදනවා හොදනවා නෑ දැන් හොදලා ඉවරද දැන් සුවඳද නෑ නේ ඒක තමයි ඉතින් බැරිම දැන් දානවා පවුඩර් ඉතින් ඒකේ පවුඩර් සුවඳ නෙමෙයි කයේ සුවඳ නෙමෙයි එන්නේ පවුඩර් වල සුවඳ එන්නේ ඉතින් ඕකට දාඩිය ටිකක් එහෙම කරලා යන්න යන පස්සේ දෙක දෙක ප්‍රධානතේ දෙක දෙනවා නේද ආනික ඉතින් හිතන්න ඔය ගැන මේක අමුතුවෙන් කරලා තියන්න මේ ඇත්ත මේ කතා කරන්නේ මේකට බුද්ධාගම අවශ්‍ය නැහැ. කතෝලිකයෙක් කරලා ඉන්නකො බලන්න. ඒ කතෝලිකයා එහෙම නැත්නම් මුස්ලිම් කාරයෙක්. එයා අවංක බුද්ධිමතෙක් නම් මේ කියන දේ පිළිගන්න සිද්ධ වෙනව නේද? ඒක බුද්ධාගම්කාරයෙන් තමයි කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න එක. දැන් බුදුහාමුදුරු ළඟට ආවේ කවුද? එක බුද්ධාගම්කාරයෙක්වත් ආවේ නැහැ නේද? ඔක්කොම ආවේ කවුද? Hindu කාරයලා ආවේ. බ්‍රාහ්මණයෙක්. ඈ නොයෙකුත් මාත්‍රියෙකුත් වෙලේ. වැටිහලියක් ආවේ අබෞද්ධ බෞද්ධ එකෙක්වත් ආවේ ඒගොල්ලන්ට කිව්වා හිතන්නේ කියලා මේ කියන්නේ. ඒගොල්ලෝ හිතන්න පටන් ගත්තා. ඉතින් හිතලා තීරණය කළා මේ ඇත්ත නේද මේ කියන්නේ. අපිට මේ විරුද්ධ වෙන්න බෑ. තේරුණේ? ඉතින් ලෙඩ ගැන හිතන්න ඔබට ලෙඩ හදාගන්න අපි ආයාසයක් ගන්නෙ නෑ. අනායාසයෙන්ම ලෙඩ හැදෙනවා නේද? මොකද මේ අනායාසයෙන් ලෙඩ හැදෙන්නේ? මේ ලෝකයේ කියන්නේ ලෙඩක්. යෝගයේ ප්‍රകൃතිය ලෙඩ. ඒක නිසා ලෙඩ කියන එක අනායාසයෙන්ම ප්‍රകൃතිය කරා යනවා. ලෙඩක් නැති කෙනෙක් ඉන්නවද? නැහැ. ලෙඩක් නැති කෙනෙක් නැහැ. ඉතින් අවුරුදු 40 50 පෙන්නන පස්සේ ලෙඩෙක් නෙමෙයි. එහෙනම් කවුද? ලෙඩ වාස්තුවක්. ඒ ડોක්ටර් ළඟට ගිහින් කල්පනා කරන්නේ අද කොයි ලෙඩේ ඉදිරිපත් කරන්නද? සොත්‍රමත් ධ්‍යාන මොකද? එන්නේ පොඩ්ඩකින් සොත්‍රමත් මොකද අපිට කල්පනාවේ කියනවා. නෑ නෑ සොත්‍රමත් මේ කොයි නෙදේ ඉදිරිපත් කරන්න කියලා මම මේ කල්පනා කරගන්නේ. ඒක කීයක් කියනවාද? මේක නම් හන්දේ මොකද? ඇත්ත නේද? ඔන්න මේ නේද? මේක තමයි. ලෙඩ. ලෙඩ ඇති කරගන්න ආයාසයක් ගන්නෙ නෑ නේද? අනායාසයෙන් නැති වෙනවා. නැති කරගන්න ආයතයක් ගන්නවා. මොකද හේතුව? ලෝකේ කියන්නේ දෙයක්. ඒක නිසා මේ ප්‍රകൃතියට ප්‍රകൃතිය ගමන් කරනවා. තේරුණේ? දිරනවා. ඕන කෙනෙකුට මේක ගන්න සිද්ධ වෙනවනේ. මේ දිවීම් ස්වභාවය කියන එක ඉපදුන දවසේ ඉඳන්ම සිද්ධ වෙන දෙයක්. එකපාරට දිරන්නේ නැහැ. ටික ටික දිරනවා. එහෙනම් හැම තත්පරයකම දිරනවා නේද? හැම තත්පරයකම දිරනවා. දිරනවා කියන එක හැපලුතු කරනවා. ලෝකයි. ඒකවල හැම තත්පරයකම අපි මරණය කරා ඇදගෙන යනවා නේද ආශය පිළිගෙනවා නේද අන්න එතන බලන්න ඕනේ. කවදා හරි මරනවා කියන එක නෙමෙයි. කවදා හරි මරනවා කියන එක නම් කවුරුත් දන්නවා. හැම මොහොතකම අපි මරණය කරා ඇදගෙන යනවා. අන්න එතන දකින්න ඕනේ. ඒකවල මරණය කරා ඇදගෙන යනවා නම් කවුරු හරි අපි සැප දුක දුකයි. ඈ ශෝක පරිදේව ශෝකය කියන්නේ ප්‍රිය කරන දේවල් නැති වෙනකොට ශෝකය. පරිදේවය කියන්නේ ගොඩාක් ආද කරන දේවල් තියෙනවානේ. ඒ ගොඩාක් ආද කරන දේවල් නැති වෙනකොට පොළවේ පෙරලි පෙරලි හැටි හැටි අඳනවා. අඳෝනා කියන්නේ අඳනවා. ඔළුව ගහ ගන්නවා ගම් ගන්නවා. එහෙම අඳනවා නේද? සැපට දාන්නේ දුකට. ඉවසනන්න බැරි තරම් දුකයි වෙන්නදුනේ. ඒකයි මේ අනන්නේ. ඇඬෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඇඬෙන්නේ නැත්නම් නැරෙනවා. ඒක කතාවක් නෑ. අදවස් කුරුලා මේක ඉවස ගන්න බැරිසත් කියලා නැරෙනවා. ඒ පරිදේවේ කියන්නේ ඉවසන්නේ එක්ක පන්නන්න නෑ. නැල්ල දෙන්නේ ඉන්නවා. හරහානේක කරුණ අමුදාකාරයේ නැරෙනවා. එයාගේ දේහේ දෙනාව කෙනෙක්ට. එයා කරුණේ විවාහයක් කරගන්නත් නෑ. අනිත් කට්ටිය ඔක්කොම අඬනවා භාර්යාව අඬන්නේ. භාර්යාව පැත්තකට ලා ඉන්නවා. භාර්යාවට පුදුම ආදරයක් තියෙන්නේ. භාර්යාවත් ආදරේ. ඒ වුණාට අඬන්නේ. අනිත් අය අඬනවා. ඉතින් මේක මේ හොඳ හොඳ මඩන්නේ නෑ මම අඬන්නේ නැත්තේ මට ඕන කරනවා මෙයත් එක්කලා යන්න. මෙයා නැතුව මම ජීවත් වෙන්න වැඩක් නෑ. මම අඬන්නේ නැත්තේ මගේ හදවත පැවිලා නැවෙනකම් මම මේ ඉඳලා එයා අඬන්නේ නැත්තේ එයා දන්නවා අඬන්න නැතුව හිටියොත් මේක පැල්ල මැරෙනවා. ඒතකොට මිනිහත් එක්කලා යන්න පුළුවන් කියන එක හිතයි. ඒක නිසා කියන්නේ නෑ. අනිත් කාරණා. තේරුණානේ? මරණය කොහොමද තේරෙන්නේ? ඒක නිසා ටිකක් වැඩිපුර ඇඬවල කමක් නෑ. මචං අඬලා අඬලා අඬලා බලන්න කඩකාටද පුළුවන් නැද්ද කියලා අර වෙනවා. අඬලා අඬලා කම්සු පිට වුණා පස්සේ ඒක පාර වෙනවා. ඒක නෑ. ආයෙත් ඉතින් එයා කරපු උදව් පිළිබඳව එහෙම ලක්න ඔන්න ආයෙත් අඬනවා. ඈ පරිදේවි කියන්නේ ඒකයි. සැපක් නෙමෙයි නේදපත් නෑ නේද? ශෝක පරිදේව දුක්ඛ කියලා කියන්නේ මොකක්ද? <laughs> දුක්ඛ කියන්නේ කායික දුක්ඛ. දතේ ගැස්ම, ඉසේ රටේ, බඩේ දැවෙන්න, බඩගින්න, පොල්ලේ ගැස්ම ඈ කායික දුක. දුක කියලා කියන්නේ. තව තියෙන දෝමනස්ස කියලා එකක්. ඒකට කියන්නේ මානසික දුක කියලා. මානසික දුක කියලා කියන්නේ අපි කරපු දේව පාප කර්ම අනායාසයෙන්ම අපේ මනසට ඇති වෙනවා. අපි හිතලා ගන්න ගන්නේ නැහැ. අනායාසයෙන් ඇති වෙනවා. තේරුණා නේද? ඒකට අපි කරපු කියපු හොඳ දේවල් අනායාසයෙන් එනවද? නැහැ. ඒවා අපි හිතන්න ඕනේ. හිතලා ගෙන්න ගන්න ඕනේ. පාප කර්ම අපි එපා කියන්නේ අනායාසයෙන් එනවා. එතන ඉඳන් මොකද වෙන්නේ ඉතින්? මේ කෑම කන්නේ නැද්ද? මොන කෑමද? මෙහා කාලා ඉන්නේ. කකා ඉන්නේ. මොනවද මේ කකා ඉන්නේ? දුක. ඉතින් කියනවා මට අද බන් වේවා වඩින්නේ නැහැ. වඩින්නක් වෙන්නේ කකා නැහැ ඉන්නේ. ඇහෙට ගෙවල් ගෙවස්ස නැද්ද අපිට? අධික පීඩාවක් ඇති වුණාම මානසික පීඩාවක් ඇති වෙනවා කන්න බෑ. දුක ගන්න ඉන්නේ. ඉතින් එදාට මොහොනත් එක්ක අඳුරේ. නේද? එයාට සල්ලි භාගයක් තියනවා වෙන්න පුළුවන්, ගෙවල් වල යාන වාහන ඔක්කොම තියෙනවා. ඒ වුණාට ඇක්ටිං කරන්න වෙන්නේ. මේ දුක ගන්නයි. සමහර සතුට ගන්න ඉන්න වෙලාවල් තියෙනවා. ඒත් මානසික සුඛයක් එකම තියෙනවා. සතුට ගන්නවා කියලා කියන්නේ අපි කරපු දේ හොඳ වැඩ, යහපත් දේවල් අපි ආයාසයෙන් හරි සිහිපත් කරගත්තාම හරි සතුටක් ඇති වෙනවා නේද? මේ කියන්නේ අනේ අද මට කන්නේ පාවට අද පුදුම සතුටක් තියෙනවා. වඩින්නේ නැහැ කියනවනේ. යානේ කාලා ඉන්නේ. කකා ඉන්නේ. මොනවද සතුට? හරිද දුක? සතුට කාම මුක්කලයාගේ මෝහන හරි ලස්සනයි. නේද? ආනි ආලෝකමත් ඇතිදී දුක කනකොට මෝහන අඳුර වෙනවා නේද? මේවා තමයි මනෝ සංකේතනික ආහාර කියලා කියන්නේ. මනසෙන් අනුභව කරනවා මනෝ සංකේතනික ආහාර කවලින්කාර ආහාර විඥාන ආහාර මනෝ සංකේතනික ආහාර පස්ස ආහාර කියන ආහාර හතරක් තියෙනවා කවලින්කාර ආහාර කියන්නේ කඩාගෙන කන දේවල් ඒ අපි කඩාගෙන කන්නේ ඒවා කවලින්කාර ආහාර මනෝ සංකේතනික ආහාර කියන්නේ මනසින් අනුභව කරන ඒවා එහෙනම් දෙන්නේ විඥාන ආහාරය කියන්නේ පස්සේට මේ රූප දෙකක් ස්පර්ශ වීම නිසා තමයි විඥානය හටගන්නේ. ඒක විඥානයේ ආහාරය. පස්සාවේ කියලා කියන්නේ පස්සේට විඥානය නැතුව බෑ. විඥානය තියෙන්න ඕනේ. ඒකෝ පස්සේ පවතින්න බෑ. ඒක විඥානයේ පවතින්නේ පස්සේ නිසා පස්සේ පවතින්නේ විඥානය නිසා. ඒකට විඥානයේ පස්සේ කරනවා පස්සේ විඥානය කරනවා. උන් කකා ඉන්නවා අපි දුක් වෙනවා. ඒ විඥානාහාර පස්තාර කියන්නේ ඒකයි. විඥානයේ ස්පර්ශය නැතුව පවතින්න බෑ. ඈ ඒක පස්සේට විඥානේ නැතුව පවතින්න බෑ. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප කියන්නේ ඒකයි. ඔන්න ඔතන ආහාර හතර. ඉතින් මේ ආහාර දෙකක් ගැන තමයි මම මේ කතා කරේ. එතකොට ඒකේ ප්‍රබල ආහාරය තමයි මනෝ සංකේතනික ආහාරය. ඔය දෙවිවරු කබලිකාරා කන් දෙවිවරු තියෙනවා. නමුත් ඊට උසස් තලවල ඉන්න සමාන දෙවිවරු ඉන්නවා මනෝ සංකේතනේ මනෝමය දෙවියෝ කියලා. බ්‍රහ්මයෝ කවලින් කරාහර කන්නේම නැහැ. ඒ බ්‍රහ්මය අනුභව කරනවා කියන්නේ මනෝ සංකේතනේ ආකාරය. ප්‍රීති භක්කා භවිස්සාම දේවා ආවස්සනා යථා කියලා කියන්නේ. ආවස්සන ලෝක බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ ප්‍රීතිය අනුභව කරන්නේ. දැන් ওই ප්‍රීතිය තමයි ප්‍රථම ඥාන, දෙතිය ඥාන වලට යනකොට තියෙන්නේ ප්‍රීතිය. තේරුණා නේද? ඒ කට්ටියට කැපිටයි ගාම නැහැ බ්‍රහ්ම ලෝකේ. දිව්‍ය ලෝකේ තියෙනවා. දිව්‍ය ලෝකේ අමෘත යන්නේ වඩා වෙන කරා. ඒක අමෘත පිටක් සඳහා දෙවිවරු දෙන්නේ කතර පොරයක් ඇතුලට පුළුවන්. තේරුණේ? එතකොට එක දිව්‍යාංගනාවක් සම්බන්ධ කරගෙන දෙවිවරු දෙන්නේ කතර පොරයක් ඇතුලට පුළුවන්. ඒක තමයි කාම පොරය. අරක තමයි කෑම පොරය. කාම පොරයයි කෑම පොරයයි දිවි ලෝකේ තියෙන ප්‍රඥා මනස ලෝකේ තියෙන. තේරුණා නේද? මම කකා හිටියොත් එහෙම ඒක උදුරගත්තවොත් පොරේ තමයි. කාමපුරේ කෑමපුරේ. ඊට වඩා ධර්මේ කාමපුරේ. ආපෝ කාමපුරේ ඉඳලා තමයි. ඒක කරන්නේ. දිව්‍ය ලෝකේ තියෙනවා. ඒක දිව්‍යාංගනාවක් සඳහා දෙවිවරු දෙන්නේ කරගන්න. ඒක අමුෘත ටිකක් බෙදා ගන්න දෙවිවරු දෙන්නේ කරගන්නවා. ඒකට කාමපුරේ කෑමපුරේ අර කාමපුරේ. බ්‍රහ්ම ලෝකේ කාමපුරයක් නැහැ කෑමපුරයක්. අන්නේ මේ කියන්නේ මම මගේ පිටිය කියලා කියලා අනිත් ප්‍රඥාට එයාට ඒක කියන්න බාධාවක් නෑ. තේරුණා නේද? එතකොට බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ඊටා සියුම් ශරීරය. එතකොට මම බ්‍රහ්මීත් නම් මෙතන බ්‍රහ්මියෝ 1000ක් හැවදී ඉඳගත්තත් ගැටෙන්නේ නෑ මම. ප්‍රශ්නයක් නෑ ගැටීමක් නෑ. ඊටා සියුම් ශරීරය තියෙන්නේ. ඒ නිසා බ්‍රහ්ම ලෝකේ කාම කරයක් නෑ, කැම කරයක් නෑ. පීතියන් ලෝකෙන්නේ ඒගොල්ලන් කැමතිද ඒ වගේ හිතවත් යන්න? නිකන් ඒක මේ කෑම පොරේ කාම පොරේ ඉන්නතු කැමති නම් මම හිතන්න. කැමති. මේ මේ බොරු කියන්නේ පහ නෑම විදිහට. ඒ පස්සක් කැමති. ඇයි මේ කාම පොරේ පුරකටා ඉන්නතුව ප්‍රීතියක කායිකන මොකද කරන්නේ? ඈ තේරුණා නේද? ඉතින් මේ සැප ගැන අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ සැප හොඳයි කියන එක නෙමෙයි. ලෞකික සැප සියල්ලක්ම දුකයි කියලා මම පෙන්නන්නම්. නමුත් මේකෙත් එක එක කනවල තියෙනවා කොහොම සියුම් අවස්ථාවක්. කාම කුලයට වඩා කෑම කුලයට වඩා ඒ කුල දෙකින්ම තොර වෙන්න තියෙනවා නම් ඒක හොඳයි නේද? ඒක තමයි බ්‍රහ්ම ලෝකේ. කාම කුලයක් නැහැ, කෑම කුලයක් නැහැ. ප්‍රීතියෙන් ඉන්නවා. ප්‍රීතිය ආහාර කොටගෙන ඉන්නවා. ඒවා හොඳයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි. නමුත් මේ මේ ලෝකේ තියෙන සැප සම්බන්ධව මම මේ කතා කරන්නේ. ඒවා සැප නෙමෙයි කියලා කතා කරන්නත් හේතුව තියෙන්නේ මොකද? ඒ හැමදෙනම තියෙන රාගය එක්ක ද්වේෂය. ප්‍රධාන වශයෙන්ම සැප ළඟ තියෙන රාගය. ඒක අපේ දර්ශනයෙන් බලනකොට ඒක රාගයේ අන්තර්ගත ඒතර දුකයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ දර්ශනයෙන් බලනකොට ලෝකයේ තියෙන අග්‍රම සැපේ තමයි මේ සංඥා නා සංඥාය. රෝගාන්තය. එන්නනේ තමයි අපේ බෞද්ධ ධර්මයෙන් කාර බලපුවාම ඒකත් දුකක් විතරයි. ඒකත් අනිත්‍යයි නේද? සැප අනිත්‍ය වෙනකොට දුකක් නෑ තියෙන්නේ. ඒ ඒ ලක්ෂණය කරනකොට. සාමාන්‍ය ජනතාවගේ ලක්ෂණයෙන් බලනකොට මේ මනුෂ්‍ය ලෝකයට වඩා මේ දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකේ හොඳයි. එතන පොරයක් නෑ. ඒගොල්ලෝ කීකියන බව කරමින් දැන් අපිට බලන්නව කන්න හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද නේද? ඈ සීනම් බෑ වෙනම් බෑ නම් ඉතිරෙක මොනතරම් වෙහෙසක්ද නේද? ඉතින් මේ බ්‍රහ්මණයට මොකක්ද නෑ. ඒක ඒක බ්‍රහ්මණය පීති කතා ඉන්නවා. පොරගල් පොරගන්නේ නැහැ. ඒ බුදුහාරු දේශනා කරේ ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක අනිත්‍යත්වනේ කියලා. තේරුණේ? මම කිසිසේත් මේ බ්‍රහ්ම ලෝකේ අගය කරන්නේ නැහැ. නමුත් මේ කාම ලෝකයේ ඉන්නවට වඩා මේ කල්ප ලෝකයේ අවස්ථාව කියන එක සියුම්. ඒතකොට මේ ලෝකයේ දුක කියන එක ඇත්ත දුක උනා සියුම් වෙලා සියුම් වෙලා යනවා නම් ඒකත් හොඳයි නෑ නේද? ඒ ගොරෝසු දුකට වඩා දැන් ඔය නිරයක් ලෝකේයි එකක් ඒගොල්ලන් අනුභව කරනවා. ඒතන තියෙන්නේ මහා ගොරෝසු අවස්ථාව. ඊළඟ මේක ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහින් නම් මේව සංඥා නාසඤ්ඤා යන එකක් මේක එතනින් එහාට යන එක වෙනම කතාවක් මේක. නමුත් දුකන සියුම්නේ මොකනේ? පොරොසොල් වල පොරොසොල් වල ආමේකයි. බ්‍රහ්ම ලෝකේ නිත්‍යයි කියලා හිතා ගන්න බය. මම මේක සාමාන්‍ය උත්තරේගේ දර්ශනය කරනවා. ඒක පිළිගන්න දෙන්නේ ඉතින් මේ ප්‍රීතිය අනුභව කරනවා. ඉතින් මේවා අවබෝධ කරගත්තාට පස්සේ බුදුපියාණන් වහන්සේ මේ දාන කතන්, දීන කතන්, සද්ද කතන්, කාමානම් ආදීනවන්. ඒකට මේ බුදුහාමුදුරු දේශනා කරනවා දාන කතාවෙන් එක එක ලෝකවලට ගිහිල්ලා සැප සම්පත් ලබනවා. සීල කතාවෙන් සුගති නාමයෙන් ශක්තියක් තියෙනවා. සද්ද කතාවත් උන්වහන්සේ දේශනා කරලා ස්වර්ගීය පිටවස් වර්ණනා කරලා අන්න ඊට පස්සේ මේ සියලුම කාම වස්තුන් වලදී තියෙන ආදීන ආදීනෝ කියලා කියන්නේ මේවා නිසා අපි පිරිහෙනවා. හ්ම් හරි. ඕකාර යලිත් යලිත් යලිත් යලිත් අපායාදී දුක්කරටපත් වෙනවා. ඒක මොනවත් තුරුනේ නැහැ. මොකද ඒවට අපි ආශා කරනවා මේ පොර කනකොට සමහරට සත්තු මරන්න සිද්ධ වෙනවා. සතුන්ට හිංසා කරන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න. ඒක නිසා අපායාදී දුක්කරටපත් වෙන්න පුළුවන්. කාමානං ආදීනවං ඕකාරං කියලා කියන්නේ ඒකයි. කල්යාණට වැටෙනවා ඒ නිසා. සංකේතන කියන්නේ සිත කෙලෙස් වලින් පිරෙනවා. තණ්හාව, රාගය, රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පරිගණීන් ආදී මේ කෙලෙස් වලින් පිරෙනමක් නිසා. මේ කාමයන් නිසා. කාමයන් ආදීනම ඕකාරං සංකේතයන්. නික්කම්මයන් සංසාර. ඉතින් මේ කාමයන්ගේ ඉක්මලා යනකොට හරීම සැනසීමක්, සුවයක්, සහනයක් ඇති වෙනවා. ඒ ආනුභූතිය කතාව කරගෙන කරගෙන යනකොට ඒ තුළ ඒතරම සමාධිගත වෙනවා. ඒ ශ්‍රාවකය සමාධිගත වෙනවා. ඒ සමාධියතර මොනවද කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. පංච නීවරණ හැදෙනවා. පංච නීවරණ යට ගිහින් ඒ කාමේ සමාධිය තුල තියෙන්නේ මොකක්ද? උපේක්ෂාව තියෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ මිනිස්සු සමාධිගත කරලා තියෙන ඔන්න ඔය විදිහට. ඒ විදිහට අපිට බැරි නිසා තමයි ඉතින් ඔය දිගයි දිගයි දිගයි කෙටි කෙටි කියලා ආනාපානයට ඉදිරියු කරගෙන හිත ඒකාග්‍ර කරගෙන අර විදිහට ධානාදී පිළිවෙලින් චතුර්ථ ධානයට සමාදිනවා. ඒක මේ අපේ දුර්වලතාවයක් වෙන අමාරුවෙන් හරි අපි ඒක කරගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ ඒකට දෙන්නේ නැහැ. ඔය උපදේශ කරන බුදුහාමුදුරුවෝ වගේ සමාධිය දුන්නාද ඔය සමාධියෙන් වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කෙරෙන්න direct විදර්ශනා ඈ සමාධියෙන් තොර ප්‍රඥාව කියන්නේ නැහැ. බුදුහාමුදුර සමාධිය කියන්නේ දුන්නේ කොහොමද? දාන කතන්, සීල කතන්, සත්ත්ව කතන්, කාමානං, ආදීනං, ඕකාරං, සංකලේශං, නික්කම්මේ ආනිසංසං. මෙන්න මේ ටික දේශනා කරනකොට මේක ඒතරම් සමාධියක් වෙනවා. දාන කතාවෙන් පෙන්වන ගන්න මේ ලෞකික සැප, දීර්ය සැප, මනුස්ස සැප ආදී දේවල් ලබා ගන්න ක්‍රමය. එතකොට බුදුහාරෝ දේශනා කරනවා ඒ සැපවුණත් මේ බලන බලන්න වතරට කියන ලබා ගන්නවට වඩා හොඳයි දෙවිමිසුන් අතරට ගිහින් ලබා ගන්නයි. ඒකට සීල කතා ඉදිරිපත් කරනවා. මේ සාමාන්‍ය ජනතාව ඔයාලා කියන්නේ ඕවා නෙමෙයි. සැපනේ ඔයාලා කියන්නේ. ආයශේ වර්ණේ සැපේ බලේ බුද්ධිමත් බව. ඕවා ඔයාලාගෙන යනවා. ඔයාලාගෙන යනවා. ඔයාලා කියනකොට බුදුහාඳුරෝ කියනවා ඒක ලබා ගන්න ක්‍රමය. තමන් ඔයාලාගෙන යන දේ ලබා ගන්න ක්‍රමය කවුරු හරි කියනවා නම්. කන් දෙකක් මැදේ යහනේ. කන් හතරක් ඇත්නම් හොඳයි කියලා කියනවා නේද? මේ හොඳ සාමාන්‍ය ගන්න ඊළඟට සුගතිගාමී වෙන ක්‍රමයේ සීන කතාවෙන් පෙන්වන්න කරනවා. ඒකත් හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා. ඈ ආගෙන ඉඳලා ස්වර්ග කතාව. ස්වර්ගයේ පිළිබඳව විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. ඒකත් අහගෙන ඉන්නවා. ඔන්න උදෙන්දි තමයි බුදුහාමුදුරන්ගේ වටිනාකම අපි දැනගන්නේ. අපි අකරමං කරන්නේ නැතුව කාමානමාදීනවා. මේ කාමයන් නිසා අපි ලබන විපාක දුර්විපාක කාමාන ආදීනවා කියලා කියන්නේ කාමයන් නිසා ඕකාර. අපි අපායට යනවා කොහොමද? මේවා ආරක්ෂා කරගන්න බොරු කියනවා. තමයි හොරකම් කරනවා. කේලම් කියනවා. පරුස වචන කියනවා. ධන කුරු ගන්නවා නේද? ඔය ඔක්කොම නරක වැඩ කරන්න මේ අපි ගොඩ ගහගත්ත දේවල් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් ඇවිල්ලා ගොඩ ගහගන්න නේද? අන්න බලන්න කාමයන් නිසා මොකද වෙන්නේ කියලා. අපාය ආදී දුක් වලටපත් වෙනවා. සංකිලේසං සංකිලේසං කියන්නේ සිත කෙලෙදෙනවා. ඈ ලෝභ, දෝෂ, මෝහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා ඈ ඔය ඔක්කොම මානකාරකම් හැම දෙයක් නැති වෙන්නේ මේ කාම කාම සංකල්පය. සංකිලේසං කියන්නේ ඒකයි. නික්කමයන් සංකල්ප. ඊළඟට උන්වහන්සේ මේ කාමයන් අපහැරීමේ තියෙන වටිනාකම පෙන්වනවා. කාමයන් නිසා තමයි අපිට රාග දෝෂ ඇති වෙන්නේ. කාමයන් අතහරින්න අතහරින්න රාග දෝෂ නැති වෙනවා. ලෝභ දෝෂ නැති වෙනවා. ඒ ලෝභ දෝෂ නිසා තමයි අපි දුක් විඳින්නේ සංහාව නිසා නේද? එතකොට කාමයන් අතහරින්න අතහරින්න රාගය අඩු වෙනවා, දේශය අඩු වෙනවා. අඩු වෙන්න අඩු වෙන්න මොකද? සැනසීම, සතුට, සාමය. අන්න නික්කම් යානේ සංසාර. මේ ලෞකික සම්පත් අතහැරීමේ තියෙන වටිනාකම දැන් වැඩිම දැනීමකට පත් වෙලා කියන නිතිය කවුද? ලෝකේ තුල ඉන්න අය. ලෝකේ තුල ඉන්න අය හැමදාම දුකේ ඉන්නේ. දැන් ගැඹුරු දර්ශනයකට යනවා ඊට පස්සේ. ලෝකේ කියන්නේ මොනවද? තණ්හාව නේද? කන්නාවෙන් දෙතමනේ වුණා වූ හිත නැපන්. ලෝකේ කියලා කියන්නේ. එතකොට කන්නාවෙන් දෙතමනේ වුණා වූ හිත තුල ඉන්නකම් අපි රාගයෙන්, ද්වේෂයෙන් කියන එකලොස් ඉන්නේ නැවෙනවා. එතකොට ඒවා තණ්හාව ඇති වෙන්නේ ලෝකේ නිසානේ. ලෝකයෙන් නික්මෙන්න නික්මෙන්න මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට ඉන්ද්‍ර ලිමීගෙන යනවා. අන්න නිකම් මේ ආසංස. මෙන්න මේ දිග තියාගෙන ගියාගෙන යනකොට යදා භගවා අඤ්ඤාතේ කල්ලකිත්තං මුදුචිත්තං උදක්කචිත්තං පදන්නචිත්තං යම් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ දකිනවා මේ පුත්‍රයන් තුළ කල්ලසිතක් ඇති වෙනවා පල්ල පිටක් කියලා කියන්නේ ගැඹුරු ධානක් තැන්පත් කරන්න සුදුසු බවක්. සුදුසු සිතක් කියන්නේ සමාධිගත එකක්. ඒකම සමාධිගත වෙනවා. ඒ සිත කුදුයි. කුදුයි කියලා කියන්නේ පංච නීවරණ යට ගිහිල්ලා තියෙන්නේ. පසන්නයි. ඒ නිසා පිළිසු වෙලා තියෙන්නේ. පල්ල කිට්ටම්, මුදු කිට්ටම්, පසන්න කිට්ටම්, උදබ්බ කිට්ටම්. උදබ්බ කිට්ටම් කියන්නේ පාන සංඥා අපහැරලා රූප සංඥා වලට කියන්නේ උසස් ත්‍ත්වයකටපත් වෙනවා කියන්නේ හතරවෙනි ධ්‍යාන තත්ත්වයටපත් වෙනවා. ඔය දේශනාව අහගෙන ඉන්න. හතරවෙනි ධ්‍යානයකට යනවා. ඔක්කොම සමාධියක් වෙනවා. අන්න ඒකෙත් මොකද කරන්නේ බුදු පියාණන් වහන්සේ බුද්ධානම් සාමුක්ඛන්තිකා ධම්ම දේශනා සම්පකාසීති. බුදුරන්ටම සීමා වුණා වූ ධර්ම දේශනාවක් තියෙනවා. මොකද්ද? සාමුක්ඛන්තික දේශනාව. සාමුක්ඛන්තික දේශනාව කියන්නේ දුක්ඛං සමුදයං නිරෝධං මත්තං. අතරාර්ය සත්‍ය දේශනා කරනවා. අර සුදුසු සිතක් ඇති වුණ ශ්‍රාවකයන්ට. ඊට පස්සේ දෙයදා විනාම සුත්තං වත්තං අපරාධකාරකම් සම්මදේව රජනම් පතිගන්නේ. යම්සේ පිරිසුදු අත්‍යයකට සායක් වන්නකොට ඒ සායම් පුරාගන්නේ කෙසේද? ඒව මේව ආන් මේ විදිහට. තස්මින් ඒව ආසනේ විරජන් වීතම්නම් ධම්මජක්ඛු මුදපාරි. ඒ ආසනයෙන් නැගිටින්නේ ඉස්සල්ලාම ධම්මසැටි කරගෙන නැගිටිනවා. මොකද්ද? යම් කිංචි සම්දේ ධම්මං සබ්බං කම්මෝ හටගත්තා වූ සියලු දේවල් නිරුද්ධ කළ හැකි නිරුද්ධ කළ යුතුයි කියලා. ආත්මය තමයි ධම්ම කියන්නේ. සෝදාපන්න භාවයට පත් වෙනවා කියන ඕක තමයි. ඉතින් මේගොල්ලෝ මේ ආත්මයේ තුලදීම ධම්මස ලබාගෙන දැන් සමාධියක් නැද්ද එතන? කියනවා හතරවෙනි සමාධියට ගිහින් තියෙන්නේ. තේරුණා නේද? සම්බුදුරේ කැමිනේ දේශනාව පටන් ගන්නකොට සමාධිගත වෙලා ඉඳලා තේරුණේ ඒ ඒක තමයි බුදු පියාණන් වහන්සේ කරපු ක්‍රමය ඉතින් අපිට සමහර විට ටිකක් දුරට කරන්න පුළුවන් කෙනෙක් සමාධිගත වෙනකන් දේශනා කරන්න පුළුවන් වශී වෙනවා චතුර කතිකේ ධර්ම දේශනා කරනකොට වශී වෙනවා එහෙම වශී වෙනවා ඒ ඉස්සයිද ඈ ඔය ඉන්නවද මොනවා කරනවාද මේ මට ගන්න ඔය ඉන්නේ නැති ක්‍රියාවක් මටත් මේ සත්‍යය ටිකක් දුරට තියෙනවා නැත්තම් අස්පාද කරනවා කියනවා ධර්ම නිකෝහන් පුරණේ ධර්ම දේශනාවේදී අද ධර්ම දේශකයන් වහන්සේ වතුරගම නන්දේ ස්වාමීන් වහන්සේ කියනකොට එහෙම ඉඳලා වණි දන්නකන් දන්නේ නැහැ <laughs> එහෙම ඉඳලා වණි ඉඳලා දන්නේ නැහැ ඉතින් ඒ වගේ හැකියාවක් මටත් තියෙනවා. මට වඩා දක්ෂ වෙන්න පුළුවන් තාම. තේරුණේ? ඉතින් ඔන්න ඔය විදිහට අර හැකියාව තුලින් කතිකේ ශ්‍රාවකයන් සමූහය එක්කෙන් මේ සමාධිගත කර ගන්න ආකාරය මම මේ කියන්නේ. ඒක පුළුවන් කරන්න. ඒක නිසා සමාධිය ප්‍රතික්ෂේප කරන්න එපා සමාධිය අවශ්‍යයි. ඉතින් ඔය විදිහට මේ කාමයන්ගේ ආදීනව ත්‍යාග තියාගෙන යනවා. ඒකවල මොකද වෙන්නේ? දුක කියන එක පිළිබඳව තාම පැහැදිලි අවබෝධයක් කියන්නේ කායික දුක, ජාති, ජරා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස. දෝමනස කියලා කියන්නේ මම කියන්නේ ඔය කරපු දේව පාප කර්ම අනායාසයෙන් ඇත්තෙනකොට විශාල දුකක් ඇති වෙනවා නේද? උපායාස කියලා කියන්නේ උපායාසය කියන්නේ මේක කරපව ජීවිත පැවැත්මේ තියෙන මේක කරපව. බලන්න මේ කය එළිය දාලා කියන්න බෑ. වැස්සට දෙවෙනවා. අවුවට දෙවෙනවා. දෙවෙනවා කියලා කරද්දක් නෑ. දැන් බලන්න ඉතින් කියනවා. ඇතුලේ දෙන්නේ නෑ. වැස්සට දෙන්නේ පිටින්. ඇස්සට දෙනකොට නම් මොනකොට හොදාගෙනවත් යනවා නේද? අවුරට දෙනකොට තවත් හඳ ගන්නවා නේද? කොහොමද මේක එකිනෙකාට කියන්න බෑ. ගියා කලන්න ඕනේ. ඒ ඉන්හන්දාර කියන්නත් බෑ. අන්න දෙන්නත් එපා, අනික දෙන්නත් එපා නේද? ඒකෝ මේ ගෙවල් හදන්න කණ්ඩා දෙන්න ඔයගොල්ලන්ට නිකම් විදියට සල්ලි ගෙනත් දෙනවා. නෑ නේද? අපිට නම් වැඩක් කියගෙනත් දෙනවා. ඒක නිසා අපිට උපායාසයෙන් කියන එක තරම් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ඒක නෑනේ 1යි 2යි 1යි නේද ඉන්නේ. නෑනේ අපිට තුනයි. පිළිය ඉන්නවා කාර්යයක්. නෑනේ පායන්නේ දකින්න නෙමෙයි දෙන්නේ. ඒක නිසානේ උගාක් ඔය පායන්නේ දකින්න නැති අය දෙන්න හිතෙන්නේ නැහැ. ඒකට වයින්වා අනේකා දුකයි. අය දෙන්නත් ගන්න දන්නේ කියයි කන්න දෙන්නේ. නෑ. ඒගොල්ලන්ට විදිහට විශේෂ වශයෙන් පිටුතුනේ මම පැහැදිලිව අවබෝධ කරගන්න තියෙන දෙයක් තමයි බුදුහාමුදුරන්ගේ කාර්යය. අද වැඩිහිටියක් සෝතාපන්නිය වෙන්නේ කියනවා. හේතුවතර ඉන්නේ ඒක වඩා උසස් තරම දෙයක්. සකදාගාමි අනාගාමි සම්පන්නයි. මීයන් අතර ඒක වැඩිහිටියක් සෝතාපන්නිය. අන්න බලකටදී වෙයි. ඈ පියෝනේ සෝතාපන්න නොවුනාත් ඉන්නවා කලාතුරකින් දකින්න පුළුවන් ඒ කවුද සෝවාන් මාර්ගක්‍ය සෝතාපන්න නැහැ ඒක ඔබහන්ත කියන්නේ මේ මේ මේ අරක්කොළු සෝතාපන්නයි කසිපුකාර සෝතාපන්නයි සෝතාපන්නයි සෝතාපන්නයි සෝතේ කියන්නේ සැඩ පහළ කියන එකනේ. සැඩ පහළවල් දෙකක් තියෙනවා. එකක් අසද්ධර්ම සැඩ පහළ. අනික සද්ධර්ම සැඩ පහළ. අසද්ධර්ම සැඩ පහළ කියන්නේ මොකක්ද? මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි. අන්න අසද්ධර්ම සැඩ පහළ. සද්ධර්ම සැඩ පහළ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා වාය සම්මා සමාධි. මේ දෙකෙන් ඒකට කවුරු හරි අහු වෙලා ඉන්නවන්නේ. බුදුවරු පහළ වෙනවා කියන්නේ අනුසෝතගාමීව ඉන්න අය පටිසෝතගාමී බවට පත් කරනවා. අනුසෝතගාමී කියන්නේ අසත් ධර්ම ප්‍රවාහයට අහු වෙලා දුක කරා එදගෙන යනවා. අනුසෝතේ කියන්නේ ඒකයි. බුදුවරු පහළ වෙනවා කියන්නේ අනුශෝතනාදී පුද්ගලයන් අනුශෝතයෙන් ගලවන්නේ අසද්ධර්ම ප්‍රවාහයෙන් ගලවගෙන සද්ධර්ම ප්‍රවාහයට එකතු කරගන්න බුදුවරු පහළ වෙනවා. ඊට මේ දර්ශනයට අනුව බලනකොට සෝතේ කියන්නේ දැඩපාර දැඩපාර වල එකක් තියෙනවා නේද? එකක් අසද්ධර්ම දැඩපාර අනික සද්ධර්ම දැඩපාර. ඔය දෙකටම අහුවෙන්නේ නැති අය ඉන්නවා. ඉන්නවා. කවුද දන්නවද? අර පළවෙනි ආර්ය පුද්ගලයා සෝවාන් මාර්ගස්ත පුද්ගලයා එයා ආර්ය පුද්ගලයා. ආර්ය පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. ආර්ය පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි. තව සම්මා දිට්ඨියක් කියලාත් නෑ යා. අන්න ඒ දෙකම නෑ. මිත්‍යා දෘෂ්ටියක් නෑ සම්මා දෘෂ්ටියක් නෑ. අන්න ඒයි ලෝකපන්න වෙන්නේ. දැන් මෙතන මේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ඉන්නෝනේ. එතකොට දැන් මෙතන බණ භාවනා කරන්න ඇති තව කණේට ගිහින්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ප්‍රත්‍යඥය දෙන්න බෑ. ආර්ය පුද්ගලයා. ආර්ය පුද්ගලයේ නිත්‍යදිටිකේ වෙන්න බෑනේ. නිත්‍යදිටිකේ වෙන්න බෑනේ. සම්මාදිට්ඨිය ඇති වෙලා නැත්නම් සම්මාදිට්ඨියක් නැහැ නේද? ආන්‍යයි තමයි සෝතාපන්න නොවනයි. රෝචන ප්‍රමාණය කියන්නේ. තේරුණාද? පැටලිනාද? හැට දිනාට තේරුණා. තේරුණා නේද? අසන්තරණ ප්‍රවාහය දැන් සෝතේ කියන්නේ ප්‍රවාහය කියන එකනේ. සෝතේ කියන වචනේ තියෙන ප්‍රවාහය කියන්නේ. අසන්තරණ ප්‍රවාහය සතරණ ප්‍රවාහය. ප්‍රකාශනයේ ඉන්නේ අසන්තරණ ප්‍රවාහය. ඒකට මාර්ග ඵලලාභයෙන් ඉන්නේ සතරණ ප්‍රවාහය. මාර්ග ඵලලාභයෙන් ඔය එක ප්‍රවාහයකට කර වෙනා වෙන්නේ ඒගොල්ලන් නියුට්‍රල් කරගත්ත කාලයක් වාගේ. නියුට්‍රල් කරගත්ත කාලෙක ඉස්සරහට යනවද? පස්සට යනවද? නමුත් ඩ්‍රයිවර් කේ බලාපොරොත්තු රිවර්ස් එක දාගන්න නෙමෙයි නේද? ඉස්සරහට කියලා ගත්තාගෙන ඉන්නේ ආ මේ වගේ තමයි ඒක. සෝවාන් මාර්ගස්ත පුද්ගලයා නියුට්‍රල් කරගත්තා වූ වාණය. යා නිතරම බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට එක දාන්න නේද? අපි වාහනයක් ස්ටාර්ට් කරන්නේ පස්සට යන්න නෙමෙයිනේ. ඉස්සරහට යන්න බැයි නම් පස්සේ යන්නේ වෙනම දෙයක්. නමුත් ඉස්සරහට යන්නයි කල්පනා නේද? ඒක සෝවාන් මාර්ගස්ත පුත්‍රයා කවුද වගේද? නියුටන් කරගත්තා. නෑ නියුටන් කරගත්තා නෑ. කොයි පස්සේ යන්නේ නැහැ ඉස්සරහට යන්නේ. බලාපොරොත්තු ඉස්සරහ කියලා ගත්තා ගන්න නේද? ඈ ප්‍රශ්නේ දා ගන්නවා, ප්‍රකරණේ දා ගන්නවා, ප්‍රශ්න කරලා පාසෙ ඉඳගන්නේ පරාඩුවේ සෙකන්ඩ් එක තමයි කර්තදාගාය මාර්ගය පරාදුයි. තර්ඩ් එක තමයි අනාගාය මාර්ගය. ඒක ඊටත් වඩා පරාදුයි. ඊළඟට ටොප් එක තමයි අරියත් මාර්ගය. ඉස්සර පරණවාගෙන කොටියට දෙන්නේ <laughs> දැන් මේ අරියත් මාර්ගයේ වන්නකොට හරි හේතිනේ මතනේ. මොකවත් නැහැ පාවෙනවා. ඔය පරක් නැහැ මොකවත්. පාරමේ සෝවාන් මාර්ගය තමයි පාරම. පුළුවන් කඩේ දීලා ෆයිල් එකේ දාන්න ආදී. එන්නේ එන්නේ එන්නේ ඊට පස්සේ ඈ ෆයිල් පහස් වෙනවා, සීගල් පහස් වෙනවා, වැඩක් පහස් වෙනවා. දැන් මේ අරියක් මාර්ගයේ හරි පහසුයි. අරියක් මාර්ගය වන්නේ. තේරෙන්නේ හරීම සෑහලුයි කරලා පොඩ්ඩයි තියෙන්නේ. තේරුණානේ? ඈ ඉතින් මම මේ හඳුනේ උපමාව යන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක්. මම උදේ කන්නේ නැහැ කොහෙන්ද හොයාගෙන ඉන්නේ කියලා. මම ඒතර කියනවා මේ උපමා ඉදිරිපත් කරනකොට සාමාන්‍ය ජනතාවට නිතර දෙවිලේ දකින්න ලැබෙන උපමාවක් නයි ගන්න කියලා තියෙනවා. දැන් මේ අපි ලව අවුරුදු 10කින් ඉඳලා කිව්වොත් එහෙම අපේ ළමයින්ට අද මනෝපුප්පන්නා ධම්මා මනෝසිතා මනෝමය මනසාචේ පදුත්තේන භවතිවා කරෝතිවා අතෝනං දුක්ඛ මන්නේති චක්කම්ම වාදෝ බලං ගුණා පිටපත යන්නේ යන කරත්තරෝදේ වාගේ කියලා කිව්වොත් එහෙම අපේ පොඩි වුණායි මොකක්ද යන්නේ ගුණා කියන්නේ මොකක්ද? කරත්තරේ කියන්නේ මොකක්ද යන්නේ? මුන්ට කොම් කරත් දෙකල් නෑ. කරවලු කරේ පස්සේ ඉන්නකොට තේන්න තියෙනවා මේ නිරූපණය කරන කාර්යයක් වාගේ කියලා උපමානයක් දෙන්න තියෙනවා. කංගල අදිනවා කියන එක. මේ උපමානයක් කරලා උදාහරණයක් දෙතොත් දොස් කියන්නේ. මේ සුන්ද මේක අවබෝධ වෙන්න පුළුවන් විදිහට දෙන්න ඕනේ උපමාවක්. නිතර දෙවේනේ ජීවිතේට මූණ දෙන දේවල් උපමාවකින් ගන්න ඕනේ. පැහැදිලි නේද? දැන් ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ මේක. මාලින් කරන්නේ අවබෝධ කරගන්න පහසු වෙන්නේ නැහැ නේද? ආන්නේ කරන්නේ. මේ උපමා ටික කෙනෙක් වෙනස් කරන්න කමන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට හැම ඉරියව්වක් ළඟදීම දුක දකින්න ඉදිරියට යනවා. කායික දුක, මානසික දුක, ඊළඟට චෛතසික දුක. එතන මේ කායික මානසික දුක විඳිනකොට කායික දුක නැති වෙනවද? ඒකට එකතු වෙනවා. එකතු වෙනවා නේද? එකතු වෙනවා. ඉතින් කියන්නේ මම මේ මෙච්චර මානසික දුක විඳිනවා මේ කායික දුක ඉඳිනවා කියලා කියන්නේ. යාඥා කරන්න. වෙන ආඥා කරන්න. නවත්තන්න පුළුවන්ද? බැහැ. එහෙමනම් පින්නතුනේ මේ දුක කියන එක ඉන්නේ එකතු වෙනා මිසක් මේවා අඩුවීමක් නෙමේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ පිළිබඳව අපි අහන්න ඕනේ, හිතන්න ඕනේ, විමසන්න ඕනේ. අන්න එතකොට මේ ලෝභය කියන්නේ කුමක්ද කියන බව ඒක ඇත්තවනේ මේ බෞද්ධ බෞද්ධ වේදියක් හොයන්නේ මොකෙන්ද? කතෝලිකයෙක් එක්කලා ඉන්න මෙතෙන්න. මුස්ලිම් කාරයෙක් එක්කලා ඉන්න. හැබැයි එයා අවංක වෙන්න ඕනේ. කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අයටත් මේ දේශනාව කරගෙන යනකොට මේ කියන්නේ ඇත්ත නේද කියලා හිතන් වෙනවා නේද? පිළිගන්න වෙනවා නේද? ඇත්ත නේද කියන බව අන්න ඒකයි. එතකොට දැන දැහැදීම කියලා කියන්නේ ලෝකය පිළිබඳව දැනගෙන ලෝකේ යථාර්ථය දැනගෙන දැනගන්නකොට පාදිනේම යනවා. ලෝකෝත්තර නිර්වාණය සත්‍යාව කියන්නේ ඒකයි. සත්‍යකෘතිකද මම කිව්වේ නෑ. එතන ඉඳන් මොකද කරන්නේ මේක නැත්තම් මේ ලෝකය හැම ඉරියව්වක් නැගදීම දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දකිනේ යන්න යන්න මොකද වෙන්නේ නිර්වාණයට පැහැදීම ඇති වෙනවා එතන ඉඳන් මොකද කරන්නේ? ලෝකය අතහන යුතුයි කියන තීරණය අරගෙන වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. එතන ඉඳන් ලෝකේ රැස් කරනවද අස් කරනවද? අස් කරනවා පින්නතුනේ දුක රැස් කරන්නේ කවුද? එතන ඉඳන් ලෝකේ අස් කිරීමේ නිස්සාරණ අධ්‍යාපයෙන් යුක්ත වෙලා ඉන්නේ පාරමිතා කියන්නේ ආත්මයම තමයි. ඒතර ලෝකේ අස් කරන්න අස් කරන්න මොකද වෙන්නේ? එනදීම සතුට පානය. කැමැදීම සතර සාහනය ඇති වෙන්නේ ඇති වෙන තවත් පස් කරන්න පටන් ගන්නවා. මේව තමයි පාරමිතා කියලා කියන්නේ. පාරමිතා පූර්ණේ ඉදිරියට ගමන් කරනකොට අන්න අපිට පුළුවන්කම තියෙනවා ටික ටික ටික ටික රාග දෝෂ මෝහ එන්නේ. එතකොට ලෝකය දැන් සක්කායදිට්ඨිය කියන්නේ ලෝකය නිත්‍යයි සපයි කියලා පිළිගන්නේ නේද? නේද? දැන් මේ දර්ශනය ඇති කරගෙන ඉදිරියට යනකොට ලෝකේ අනිත්‍යයි දුකයි කියලා දැනීමක් ඇති වෙනකොට සක්කාය විදියේ කෑල්ලක් ඉදිරිය වෙන්නේ නැහැ තේරුණානේ මෙන්න මෙහෙමයි සම්මාදිට්ඨිය ඇති කරගන්නේ සෝතාපන්න වෙන්නේ ඔන්න ඔය විදියට දැන් සෝතාපන්න වෙන විදිය දන්නා නේද ඔව් දන්නා නේද දන්නා වෙන එකයි තියෙන්නේ <laughs> දැන් මේ දේශනා පිළිබඳව මේ දර්ශනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා නේද? තියෙනවා නේද? දැන් එතකොට මේ මේ පිළිබඳව අවබෝධ වෙන්න වෙන්න මේක විශාල ආදරයක්, ගෞරවයක්, පිළිගැනීමක් ඇති වෙනව නේද? ආ මේක තමයි සත්‍යාව කියලා කියන්නේ. නිර්වාණය සැපයි කියලා පිළිගැනීමක් ඇති වෙනවා. මේ දර්ශනය මේ ලෝකයෙන් ඉවත් වෙලා යන්න තියෙන එකම දර්ශනය. මේකයි කියන හැඟීමක් ඇති වෙනවා. එතන ඉඳන් මෙයා මේක ක්‍රියාත්මක භාවය තුළින්ම දකින්න පටන් ගන්නවා. ඔන්නෝකයි සෝතාපන්න වන්නේ කෙසේද කියන එක උත්තරේ. තව චෛතසික දුක පිළිබඳව තව කතා කරන්න ඕනේ. ඒකට තමයි දුර ධම්ම දෙන්න පුළුවන්. චෛතසික දෙකෙන් දුරන පටන් ගන්නයි පායි පාගේ. දැන් ඒකට දුකයි නේද? විපාක දුක් දැන් පිළිතන ඉඳගෙන ඉඳීමෙන් දැන් දුකයි සාහිදානෝ කියලා වරක් නැතුව දුකයි නේද? දැන් එහෙමනම් මොකක් කරලා ඉන්නේ? తాවකාలిක වෘත්තියක් කරගෙන ඉන්න එක. දැන් මල මුත්‍රා බලාපෑම ඇති ඒක දුකයි. ආ දැන් මෙහාට අරන් එනවයි කියලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කොහොම ඉන්න ඕනේ. Thank you.